සැම සෙනසුරාදා දවසම කරන්න පුරුදුලා තියෙන මේ ධර්ම සාකච්ඡා දවසක සෙනසුරාදා දවසක ලැබිලා තියෙන්නේ. ඉතින් අපි ඒක සඳහා හතාමානදී මම දක්වා සාමාන්‍ය කාලේ ගන්නවා. අද මම බලාපොරොත්තු වෙනවා වැඩිවිත් අද බල බාධා නැත්නම් 8:45ට ඒක නතර කරන්න මොකද පල්ලෙහා අර විසිරයා මේ වැඩ පිළිවෙල 9ට පටන් ගන්න නිසා. ඒ සඳහා මුල් සවල් විනාඩි සවල්පේ අපි විවස්ථාව සීපත් කරගෙන ඊගාවට දවසට වාරි පැමිණිච්ච උදාන ගාතාවක් ඉදිරිපත් කරන ඉදිරි කණ්ඩ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විවස්ථාව <coughs> පිළිබඳව මතක් කරනවා නම් අපිට තියෙන අද යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි කොටස සීපත් කර ගැනීමයි. ඒ සඳහා මම කියවන්න බලාපොරොත්තු වෙනවා සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දනාගම කාරණිකව දාන්නේ මේ දේශයට යොමු වේවා කියලා මතක් කරනවා. යෝගාශ්‍රමීය කතිකාවත සක්ඛාතම් බ්‍රහ්මචර්යං සම්දිට්ඨිකම කාලිකං යත්තංගමෝ භාපබ්බජා උත්තමත්තස වත්ත්‍යා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහකාරියං තමේව සද්ධම් බ්‍රූහෙහි මාකාමස වසංගමි ශාන්ති රසෙන් රතවත් සම්බුත් සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනීය මේ પરමාධ්‍යාශය විය යුතුයි සද්දෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ එනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සද්දා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. කාබකීටක සංසාකාමතාදී ආසාසනික අදහසකින් තොරව ශාසන પરමාර්ථයන් හදාල් සද්දාදී ගුණ සම්පන්න වූ පසුබට වීර්ය ජීවිත පත්‍යාගින් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන પરමාර්ථයන් විතසිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නැණු ඇති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒ සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතුය. ශික්ෂා සාජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරී සිත සමූහය ප්‍රතිපත්ති පිළිමත විවිධ මතභේදීන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මේ උදාර ව්‍යාපාරට හේතු සම්පන්න භාව්‍ය පුද්ගලයන් මතවත් කරගත යුතු හේයින් මේ කියන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් මෙවැති යුත්තේය. චීවර ධාරණ ආදී කුඩා මහත් පැතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඇතිවන හේින්ද එයින් උත්මාර්ථය වැළෙහි යාමට කරුණු පැන්නේ හේින්ද සමානගත සීරිත්‍රිත් අතිවිශක් වී යුතුය. දී පැවිදි කාල විසින් නොද තමාගේ උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන් වදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සව ආදියකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණික භික්ෂු ප්‍රතිපත්තිය සරලන සෑම අධ්‍යාපනයක්ම දිය යුතුය නෙවෙයි. යෝගාභ්‍යාසයෙන් හිද යෝගාශ්‍රමයෙන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාසයෙන් උත්තර මාත්‍ය ලබා ගැනීම වෙනෙහි පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොම්කම් වංචක බව චාටු කතා ආදී සම්පූර්ණයෙන් දුරලී යුතුය. ඒවමේව කෝ රාජකුමාර පංචමානි පධානං ඥානී ත රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාසත් සද්ධාහති තථාගතත බෝධින් ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවා අපාබාධෝ හෝති අප්පාතංකෝ සම වේපාකිනියා ගාහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාත් නාචුන්හාය මජ්ජිමාය පදානකමාය අතටෝ හෝමි හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්ත්‍ය දිවා විඤ්ඤූසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විදියෝ හෝති කුසලානන්දම්මානම් පහ අකුසලානන්දම්මානම් පහනාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දාලවරක්කම අනික්හිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචවදාන අංගයනි යන මජ්ක්‍ධිමනිකාය බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනාන යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණීමට උත්සාහ වැඩි යුතුය පබ්බාජෙන්තෝ විසෝදෙත්තා පබ්බාජේත යයි වදාළෙහි පැවිදි ලබා ගන්නට බැමිණියෝන් හොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමත් වූ කෝ දසසිල්ලා සීලයක පිළිතුවා පණ්ඩු පලාසික වශයෙන් සුදුසනක නවත්වා හේරණ බණ ධම්මා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමත් වූම පැවිදි කළ යුතුය. මාන කිරීමට නුසුදුසු ප්‍රෞಢ්‍යා දෝවාදීන් හෝ ගුණ පිංගුල නැති අනුවන සදා නැති කුසීත කම්මාදී අභාග්‍යකින් සම්පූර්ණ වූ පණ්ඩු පලාසික පන්තිගත කළ යුතුය. ಜಾති බෙහෙත කුල බෙහෙත ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනසක් නැීමක් පහළ නොකරගත යුතුයි. යමක වශයෙන් කුසල් පිරී යකුසල් වැඩේ නම් ඒ බඳු කවරකෝද ආශ්‍රය නොකළ යුතු බව වදාළෙහි කැපකරකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලැජ්ජී පිරිසිගේ ලැජ්ජී ධර්මයන් වෙනසියාකෙහින් පරීක්ෂාකට බාරගත යුතුයි. පිටතේ මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හේරණක සපන් දෙකොටස පිළිබඳවද මැනින් කරනු විචාරාමයි. සුසුභාරකාර ආදී නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් හෙරණු නැවත පරිදි කරවීමෙන්ද උපසපයන් භික්ෂුන් දල්ලි කන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මහින්පාණන් විශ්නු වහන්සේ විසින් ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි. එවං මහතෝ අනත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ පාපමිත්තතා. යයි වදාළේ සරණාර්ථයට හේතු පාපමිත්ත ආශ්‍රය විෂකරු සපුන් මෙන් බහැර කොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන්හි පිහිටා විබඳු ලජ්ජීන් සමගම ධර්මාංශ සම්භෝගවල යෙදී යුතුය. කාලට සුදුසු වර්ධිසිකපද මැඩීමට කිසිවකට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥාත්‍ය සීකට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්චිකුම් සීලයද හොඳින් අසාබලා දැනගෙන කිකි වණ්ඩං අනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. අත්තං පරිපූර්ණතෝ නසීලම් පරිපූර්ති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නාවක හැම භික්ෂුවම කුදුමා සියලුවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනගෙන දලදඬු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ උජපටිවන භාවය පුරුදු කළ යුත්තාහ. ගම්මැදී බණකීම් ආදී අසහකට යුද්ධ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි දැයි යෙදී යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, ඝනසංගනිකාරාමතා ආදී ශාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතා ආදී දස කතාවස් වලින් පමණක් ඊ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේදී යුතුය. දිනක් පාසා දස ධම්මසුත්ත අනුමාන සුත්තාගත කරනු හොඳින් යන ඕකෙන මෙනෙහි කළ යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමානගත අනුමාන සුත්තාගත කරනු හොඳින් යන ඕකෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනද්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ බණා දැනීමක් ලැබෙනතුරු පර්‍යාප්ති ධර්මයේ උද්ඝාණය ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුස්සේ සලකා අන්නනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණාදීට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ කියවන්නේ දෙන අපේ යෝගාශ්‍රමී විවස්ථා මාලාවේ පළවෙනි විෂයය අංක විෂයයි අපි අද දවසේලා 27 දක්වා 54 දක්වා වෙන දෙවෙනි කොටස කියනවා කියන සීකන්ද වීමත් සමග අපේ විවස්ථා කීමේ මුල් අංකය સમાપ્ત වෙනවා. අපි ආරාධනා කරමු සභාවට උදාන පාළි ගාතාවක් මාතෘකාවසින් ඉදිරිපත් කරන්න. මෙයගේ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ චාලිකානවරට නොග්‍රහී වූ චාලික පර්වතයේ වැඩවසන සේක. ඒ සමයෙහි වනාහි මේගිය තෙරණුව භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. එකල්ලි මේගිය තෙරණුව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙඳ එකත් පසක සිටියහ. එකත් පසක සිටියා වූ මේගිය තෙරණුව තෙරණුව වහන්ස මම ජන්තු ගාගාමයට පිඬු විනිස දීසෙන්නට කැමැත් වූ භාග්‍යවතුන් වහන්සේට සැලකලහ. මේ ගේනි තෙපි යම් ගමනකට කාලය යයි සිතවුනම් එය කරවයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඉක්බිත්ින් මේ ගිය තෙරණව පෙරවරුවේ හඳ පෙරව පා සිවුරු ගැන ජන්තුගාමයට පිඬු පිණිස පිවිසි ජන්තුගාමයේ පිඬු පිණිස හැසිර පසුබත් කල්ලි පිණ්ඩපාතයෙන් පෙරලා බාහු කිමිකාලා නදියගේ තීරය කරා එළඹිය. එළඹ තිමිකා තිමිකා කිමිකාලා නදිය කිමිකාලා නදිය තෙර ජංගා විහාරයේ පිණිස සක්මන් කරනෝ ඇවිදිනෝ සිත් පහදවන සිත් කලු අඹවණයක් දුත දැකීමෙන් මේ අඹවණේ ඒකාන්තයෙන් සිත පහදවන සුළු සිත් කලුය මේ ප්‍රධාන වීරිය වඩනු කැමති කුලපුත් හට කුලපුතක් හට ප්‍රධාන වඩුන් පිණිස සුදුසුමය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුගන්නාසේක් නම් බවුන් අඬනු පිණිස මේ අඹවණේ පෙන්නෙමි මේ සිත විය. ඉක්බිත්තෙන් මේ ගිය තෙරණුව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණා. එළඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එකත් පසෙක වුණා. එකත් පසෙක වුණ මේ ගිය තෙරණුව වහන්ස මම මෙහි මෙහි මම පෙරවරු පෙරවරුෙහි ඇඳ පෙරව පාසි උරුගෙන ජන්තු ගාමයට පිඬු පිණිස පිවිසෙමි. ජන්තු ග්‍රාමයේ පිණු පිණිස හැසිර බතින් පසු බින්දපාතයෙන් නැවතුණෙමි. කිමිකාලා නදිය තෙරට එළඹෙමි. එළම කිමිකාලා නදිය තෙර ජංගාලි ආරේ යදී සක්මන් කරනුයම් හැවිදුනියම් ප්‍රසාද එළවන සිත්කලු අඹරණයක් දිටිමි. දැකීමෙන් මට මේ අඹමාවාණයේ මහානදම් කරනු කැමැති කුලපුත්තකට කුලපුත්තකට ප්‍රධාන වදන වඩනුවට ඒකාන්තයෙන් සුදුසයි මේ සිට විය. ඉදින් භාග්‍යතුන් වහන්සේ අනුදන්නාසේක් නම් මම ප්‍රධාන වැඩිනුත් මිස මේ අඹාණයට එන්නේ මේ සිත විය. වහන්සේ ඉදින් භාග්‍යතුන් වහන්සේ මට අනුදන්නාසේක් නම් ඒ අඹාණයට මම ප්‍රධාන වැඩිනුත් මිස යන්නේ මේ කීය. මෙසේ කී කල්ලි භාග්‍යතුන් වහන්සේ මේගිය තෙරුණහන තෙරුණට මේගිය එනේ යනි මම හුදකලා වෙමි. අන් මහණකු එනතෙක් කුඩා තමක් බලවයි වදාළ සේක දෙවෙනිම කුඩා තමක් මොහොතක් ඉන්නට තමක් කුඩා තමක් කුඩු ටික වෙලාවක් දෙවෙනි එක පාළිය මොකද දෙන්නේ ආගමේ ආගමේහි තාව මේ ගිය ඒකම් හා යාව ආගමේහි තාව කියන්නේ ආගමේ කියන්නේ බලාපොරොත්තු වෙන කෙනානේ තාව කියන්නේ යම් තාක් වචන කියුනේ නැහැ ඊට පොඩ්ඩක් ඉස්සරහින් බබා ආගමිකා මේගේ මේකම යාව කියලා පටන් අරගත්තී තාම ඉන්නේ ඒක යාව කියන තැනේ පටන් ගන්න. ඉස්සරහට යන්න ඕනේ. කතාසාව ඒකට වචනයක් නැහැ. ඔය කියුවේ තාව කියන තැන නෙවෙයි පටන් ගන්න වාක්‍යය යාව කියන එකෙන් යන්නේ එතන තියෙන වාක්‍යය. ඒ කියන්නේ ඉස්සරහට යන්න පස්සට නෙවෙයි. අනේ අතිකස්මේ තතිමන් දන්තේ පුරාගෙන නිත්‍ය සමාවන් වදනාති කියන පරිදි ඉන්දියාවේ අගමිතා සූර්ය ගමයි. නව අනිය කෝටි ආගාතේ තතියම් විවාහයි නේද? නෑ නෑ ඒකත් නෑ. මේක නෙමෙයි. හිතලා ලියනවා. හිතලා ලියනවා. දින කුඩා තම. කුඩා තම. මේක තියෙන්නේ ආගමෙහි තාව මේගිය. තාව ටික යම් තාක්නේ. ඔය යම් ඔය කවුරු හරි එනකම් ටික වෙනවා. කුඩා තමක්. ඒ බුරුමේ දාලා තියෙන මේ දාලා දාන ගත්තාට පස්සේ බෝඩ් එකක් දානවා එළියෙන් ස්වාමීන් වහන්සේ මේ කනා නකෙත්තා අනාජුනේ වාගේ කිටි කාලයක විශ්‍රාමයේ පිණිස විවේක ගන්නවා කියන්නේ. දාණයෙන් පස්සේ ජංගා වීරණ දානවා කන කන කන කෙත්ත කන අනා කෙත්ත කියන්නේ ඕක ඒ පටලවන් තියෙන එකේ ක්ෂේත්‍රය කියලා පොඩි ක්ෂේත්‍රයක් පොඩි ඉඩමක් මම විවේක ගන්නවා. පොඩ්ඩක් දාගෙන අතුලට යනවා කවුරුත් නැහැ. ප්ලාස්ටික් බෝඩ් එකක් එල්ලගෙන තමයි දොරේ යන්නේ. කෙත අනායුනේ වාදී කියලා. ඒ කියන්නේ ජංගා වීරණ වෙනස නැත්නම් දිවා වීරණ වෙනස මම වෙලා ගන්නවා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කාගෙන්වත් මේ වෙලාවේ කියන එක දාගෙන හිටවට. දෙවෙනි වරද මේ ගියේ තේරෙනවා කියන්නේ වහන්ස භාග්‍යවත් වහන්සේ විසින් මත්ෙහි කටයුතු දයක් නැත. කළ දැහි යලි රැස් කෙරෙමික් නැත. වහන්ස මට වනාහි මත්ෙහි කටයුතු ද ඇත. කළ දැහි යලි රැස් කිරීම ඇත. ඉදින් භාග්‍යවත් වහන්සේ මට අනුගන්නාසේක් නම් ඒ අඹමණයට ප්‍රධාන වඩුන් යන්නෙම්මායි කීහ. දෙවෙනි වරද භාග්‍යතුන් වහන්සේ මේ ගිය තැනට මේ ගියනි මම උද්දකලා මෙමි අන් කිසි මානක එනතුරු කුඩා නමක් බලවයි වදාළසේක කුඩා තමක් දෙවෙනි වර තෙවෙනි වරද මේ ගිය තෙරණු වහන්ස භාග්‍යතුන් වහන්සේ තම විසින් මත්ෙහි කටයුතු දෙයක් නැත කළ දෑක හෝ යලි වැඩිමක් නැත මට වනාහි වහන්ස මත්ෙහි කටයුතු ඇත කළ දෙෙහි වැඩුම ඇත ඉදි මට භාග්‍යතුන් වහන්සේ අනුදන්නාසේක් නම් ඒ අඹවණේ ප්‍රධාන නඩු පිණිස මම යන්නෙමි යන්නෙමි කීහ මේ ගෙනී මහානදම් කරමි කියනට කියන තොකට අපි අන් කුමක් නම් කිය හැක්කෙම්මෝද යමකට දැන් තෙපි කල්යයි සිතවුනම් එය කිරීම තොප අයත් වැඩකයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක ඉක්බිත්තෙන් මේ ගිය තෙරුවන් වස් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ සක්වාලඳ දැකුණු කොට ඒ අඹාණය කරා එළඹිය එළඹ ඒ අඹාණයට බැසගෙන එක්තරා රුක්මුලක දිවා විහාරයේ මිස ඉඳගත්හ ඉක්බිත්තෙන් ඒ අඹාණයෙහි වසන මේ ගිය තෙරුණට කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක යන තුන් ලාමක අකුසල කරුණාව වෙහෙමින් පහළ වේ. එකල්හි මේ ගිතෙරණට ආශ්චර්යයක පින්වත්නි නොයි නොව් විරියක පින්වත්නි මම සදහෙන්ම ගිහිගෙන් නික්ම සස්නම ආශ්චර්යයක පින්වත්නි නොවුරු නොව් විරියක පින්වත් භවත කියන එක වෙන්නේ ඈ පාදයෙන් භවත් කියන එක වෙන්නේ පින්වත්නි කියන්නේ ඒකට ආමන්ත්‍රණය නෑනේ අච්චරියම් භවත භව ආචරියං වතබෝ සද්ධාය වතම්හි ආගාරම අනුච්චවියං වතබෝ අච්චරියං වතබෝ එතන බෝ කියලා කියන වචනේ තමයි යපින් අති කියලා දාලා තියෙන්නේ ඒක වැරදි ඉතින් බෝ කියන්නේ බෝ කියන ආමන්ත්‍රණයකට ඉන්න එක. ඔතන අතන කියන්නේ එහෙම නෙවෙයි අච්චරියං වතබෝ අහ හරි පුදුමයක් නේ කියලා කියනවා. අහෝ කියන එක තමයි කියන්නේ. අහෝ වගේ අහෝ අහෝ කියන කාදන කියන්නේ. මම සදායෙන්ම ගිහි කෙනෙක්ම සසුන් නොනිමි. එහෙත් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක යන යන මේ තුන් ලාමක අකුසල විතර්ක වලින් ලැබුණම වම්හයි මේ සිත විය. ඉක්බිතෙන් මේ ගිය තරුණෝ සවස් වේලෙහි පිළි පිළිසලනින් නැගී සිටියෝ භාග්‍යතුන් වහන්සේ කරා එළඹිය. එළඹ භාග්‍යතුන් වහන්සේ සකසා වෙන එකක් පසෙක වුණා. එකක් පසෙක වුන් මේ ගිය තරුණෝ භාග්‍යතුන් වහන්සේට වහන්ස මෙහි ඒ අභවයන්හි වසන මට කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක යන තුන් ලාමක අකුසල විතරකය බෙහෙවින් පහළ වෙත් වහන්ස ඒවට පින්නත් මේ ඒකාන්තයෙන් ආශ්චර්යයක පින්නත්නි ඒකාන්තයෙන් අද්භූතය ඒකාන්තයෙන් මම සදහැින්ම ගිහි ගෙන්නේ ආශ්චර්ය කියන වචනේත් අපි ආශ්චර්යවත බෝ කියලා කියන්නේ ආශ්චර්ය කියන වචන අපි සිංහලට නම් තියෙන්නේ හරි පැත්තට ඕක ඉතින් ඒ පරිවර්තනය කරන්න වෙන විදියක් මේකට හරි හලෝ තෙරුවන් සරණයි මේ අපි පටන් ගත්තා චිත්‍ර ටිකක් අද කල්ැතුව ඒ නිසා අපි විවස්ථා කියවනම් කීවරයි දැන් ඉන්නේ මේ උදාන ගාතාවක් පටන් ගන්න එක ඒක තියෙන උදාන පාළිය මේ ගිය සූත්‍රය අද කියවන්නේ. ඉතින් මෙතනට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හරි. ආශ්චර්යයක් කියන එක සිංහලෙන් කියන්නේ හොඳ දෙයකට. මෙතන අකරතැබ්බයක් වෙලත් අකරතැබ්බය පෙරණෝ විරුවක් කියන එක හරි. ආශ්චර්යමතකෝ අනිත් එක මොකක්ද තියෙන්නේ? අබ්බූතං අබ්බූතං අබ්බූතං කියන්නේ පෙර නොවුවක්. ඒක ඇත්ත ආශ්චර්යයක් කියන අහ කියනවාගේ මෙතන තියෙන කෙල වැඩේ තත්තු වෙච්ච කතාවක් තියෙනවා. ඒ ඉති වෙන හැබැයි පාලි සිංහල වචනයක් නෑ ඔකට. අච්චරියන් කියන එකට ආශ්චර්යය තමයි තියෙන්නේ. ඒකාන්තයෙන් මම සදායෙන්ම ගිහිගෙන්නික්ම සසුන් වනේ. එහෙත් මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක යන තුන් විතරක වලින් ලැබුණම වම්හයි මේක ලැබුණම ලැබුණම මම ලැබුණම වම්හයි මේ පවත් සැලකන එවිට භාගතුන් වහන්සේ මේ වදාළසේක මේ ගෙන් නොමොහ කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස ධර්මයේ පස් දිනක් පවතී. කවර පස් දිනක්ද යත් මේ ගේනි මෙහි මහානතෙම කලන මිතුරන් නැත්තේ කලන යහළුවන් නැත්තේ කලන පුඟුලනට නැමුනේ වෙයිද? මේ පළමු දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. තවද මේ ගේනි මහානතමේ සිල්වත්වේද ප්‍රාථමික සංවරයෙන් සංගෘත වෙසේද සංගෘතව වෙසේද ආචාර ගෝචර දෙකින් සම්පූර්ණ වේද සල්ප මාත්‍ර වූද වරදෙහි බිය දක්නා සුළු වේද සමාදන් කොටගෙන සිකපදයන්හි හික්මේද මේ දෙවෙනි ධහම නොමුහුක නොමුහු කළ චේතෝ විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. තවද මේ ගියනි අල්පේච්ඡක අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසර්ග කතා, වීර්ය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා යන කෙලෙස් තුනී කරන සිතේ ආවරණ දුර්ලීමට සැප වූ යම් කතාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරුණු පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සියලු කෙලෙස් සංසිඳීම පිණිස දත යුතු දෑ දැකීම පිණිස සම්බෝධය පිණිස නිවන පිණිස පවතීද මෙබඳු කතාවෙහි නිකාමලාභී නිකාමලාභී වේද සුවසේ ලබන සුළු වේද මහත්සේ ලබන සුළු වේද මේ ගියනි මේ තෙවැනි ධර්මයේ නොමුහු කළ චිත්ත විමුක්තියගේ මොහු කිරීම පිණිස පවතී තවද මේ ගිනි මහානතෙම අකුසල් දහම් දුරලනු පිණිස අකුසල් දහම් සිය සතන්හි උපදවනු පිණිස සම්පූර්ණ කළ වීරිය ඇත්තේ වේද කුසල් දහම්හි උත්සාහවත් වේද දැඩි වීරිය ඇති වේද නොබහලූ යර ඇත්තේ වේද මේ ගිනි මේ සතරවන ධර්මයේ නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී මේ ගිනි තවද මහානතෙම නිදොස් වූ නිර්වේද භාගිය වූ දුක්ක්ෂය වූ දුක්ක්ෂය කරා මොනවට යන ස්කන්ධයන්ගේ උදේවිය දෙක පිළිවිඳුනා ප්‍රඥායෙන් සමන්විත වේද මේ ගේනි මේ පස්වන ධර්මයේ නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී මේ ගේනි නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස මේ දහම් පස් වෙන පවතී ඔය ටික විතරයි ඒ කතාවයි තියෙන්නේ බොරුනේ තේරුම් ගන්න නිකම් මේ තා පිටුවක් තියෙනවා තේරෙන මිනිස්සු තමයි කෑ ගහන්නේ මේ ගේනි මිනිස්සු කාර්බන් බයි ඉන්නවා මේ ගිනි සිල්වත් වන්නේ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘත ආචාර ගෝචර සම්පන්නව අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලව වසන්නේයයි සමාදන් කොටගෙන ශික්ෂා පදයෙන්හි ඉක්මෙන්නේය යන මේ කලමිතුරන් කලන මිතුරන් නැති කලන යාළුවන් නැති කලන පුඟුලන් නැමුණු මහණෙකු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු මේ ගේනි අල්පේච්ඡ කතාවේ සන්තුට්ටි කතාවේ පවිවේක කතාවේ අසංසර්ග කතාවේ විචාර වීර්යාරම්භ කතාවේ ඉතින් අපි නැතර කරන අනිදාසට ඕකෙන් පටන් ගන්න පුළුවන්. ඒ පිටෙන් ධම්මරජම් කේ සාහන්දි බය නිකන්. තව පිටු භාගයයි. ඒ වලට ඒ භාගේ තියෙනවා ගමක බඩු. නෑ අතන ඔය මේකේ සූත්‍රයේ මේ මෙහිදී මම හිතන්නේ දේශනා 50ක් කරලා තියෙනවා. එක එක එක කරගෙන විතර සාහිත්‍ය කරා මොකද ලොකු ස්වාමීන් වහන්සේගේ බොහොම රුචි සූත්‍රයක්. මේ හත් ලස්සන සංසිද්ධියටක් තියෙන එකයි ඒකේ මේ සූත්‍රයේ මස් මස් තියෙනවා. මොකද හරියටම ඔය දැන් කාලේ වෙන සංසිද්ධියම තමයි. ආය වෙන මොනවක් නැහැ. බුදුහාමුදුරුවෝ කියන රසීදන කතා, විශේෂ සුවිශේෂී කතා මොකුත් නැහැ. බුදුරජාණන්තු උපත්තාන හිටිය එකම ගෝලයක්. පැත්ත කරලා චේතිය පබ්බතිය කරනවා. මේ ඈ චානලිය පබ්බතිය. ඉන්න වෙලාවේදී ඉතින් මේ ගියාමඳුරන්ට ගමඩ බින්ද පාත යන්න ඕනේ. කියන්නේ ඒ වෙනකොට පින්ද දානේ ගේන කතාවක් තියෙනවා. සර්වචනාසකට දානේ ගේනවා. මියාවතන හිතලා තියෙනවා පින්ද පාති කියව තොඳ නැති. ඒක කියන්නේ පින්ද පාති හොඳ වැඩක්. යන්නේ. ඉතින් ගිහලා දානේ අරගෙන බලවලා ඉඳලා හොඳට ගම් අයිනක ලස්සන අඹ වර්ගයක් තියෙනවා. ඊට ගිහලා භාවනා කරනකොට බුද්ධුම ආශාවක් ඇති වෙනවා. මේකේ පරිසරයයි අත්තටම ඒ තියෙන సౌందර්යය නිසා. ඊට පස්සේ දැන් ෂුවර් මෙතන වාඩි නොත්තම් වැඩි හරි මේක තමයි මගේ දෛ භූමිය කියලා ඉතින් සර්වඥාන්සේ කියලා කියනවා මෙහෙමයි බොහොම ලස්සන තැනක් හම්බුණා මට ආසයි භාවනා කරන්න. ඉතින් සර්වඥාන්සේ නිකන් බොහොම මනුස්සකමට කියනවා මට මේ වයසයි දැන් උපස්ථාන කවුරක් කරන්නේ පොඩ්ඩක් ඉන්න කියලා. ඊට පස්සේ කියනවා බෑ ඊට පස්සේ කරබන්. ආයෙසරක් ඇවිල්ලා කියනවා දැන් ඔබ වහන්සේ බුදු වෙලානේ ආයෙ කරන්න දෙයක් නැහැ. දැන් මට එහෙමද මම තා මොනවක්වත් කරගන්නේ නැහැ. ඒ නිසා මම යන්න මට යන්න ඕන උපස්ථාන මේ මගේ වැඩේට කියලා. ඉතින් සර්වඥාන්සේ කියනවා පොඩ්ඩක් පොඩි විරාමයක් ඉන්න තව කවුරු හරි එනකම් මේ උපස්ථානේ ගන්නවා. ඒත් දින තුන්වෙනි සැරේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරලද කෘත්‍ය නිමයි මත් ඒක ලියුත්කුත් නැහැ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ ගැන අනුකම්පා කරනකොට ඔබ වහන්සේ මට අනුකම්පා කරන එක වදින්නේ මට කියලා බානවා. ඒක බුදුරජාණන් කියනවා මේගිය භ්‍රමචර්ය පිළිසෙ යනවායි කියලා කියනවනම් මම මොකද කියන්නේ? ඔබ යන්න දන්නේ මහානදා සම්පූර්ණ කරන්නේ. පණ භාවනා කරන්න තියෙකට මම මොකද කියන්නේ? ඉතින් නම් ඵලයන්. ඉතින් එදා ගෙල්ලලා වාඩි වුණාට පස්සේ කවදාකවත් නැතුව ඒ වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා කාම විතක් වලට හැරෙනවා. ව්‍යාපාද විතක් විහිංසාව විතක්. ඉතින් කියනවා අටුවාචාන් වහන්සේලා ඉතින් කියනවා මේ පෙර ආත්මිකදී මෙයා මේ තිබ්බ වන උයනක් මේක. ඒ අවස්ථාවේදී අන්තප්‍රවා ස්ත්‍රී සමග ගිහිල්ලා වන රමණය කරපු වෙලා තනක් මේක. එතන ගිහිල්ලා මේ පික්නික් යන තනක්. හොඳ මේ මේ මොකද්ද කැම්ප් සයිට් එකක්. ඉතින් ඒ නිසා මෙයාට අර ඒ කාම විතර්කෙ ඉඳ පටන් ගන්නවා. නමුත් ඊට පස්සේ හොඳ සිද්ධි වැටක් වෙනවා. මේකේ කියන විදිහට එක වරුවයි ගත කරලා තියෙනවා. මම හිතුවේ මම බඩ කියනකොටත් මම හිතුවේ ඇත්තටම ටික කාලයක් හිට එක වරුව ඉන්නකොටම තේරුණා මෙච්චර කැපකිරීමක් කරලා පැවිදි වෙලා අභිනිෂ්ක්‍මණය කරලා ආපු මට කවදාකවත් නැති විදිහට හිතා ගන්න බැරි කාම විතර්ක එනවා. හිතා ගන්න බැරි ව්‍යාපාද විතක්ක විහිංසා විතර්ක අර මේ සරුවචනාසිර ගහපා දුන්නට ආයෙත් සරුවචනanse ළඟට යන්න හිතනවා. ඒක තමයි එතන තියෙන ලස්සනම කෑම. ඊට පස්සේ දැන් මයි මෙහි ඉඳලා ගිහිල්ලා තියෙන සංඥාන්සලා අවිල්ලා තියෙනවා. මම ආපු ගමන් බන්නේ. ඉතින් මගේ සාමාන්‍ය ස්වරූපේ ඕන්තෝ ගියා. දැන් උන්ට එන්න උනානේ කියලා බලනවා. සරුවචනanse තියෙන ගුණය තමයි ඉතින්දී කියන අය ලස්සන කියනවා. හොඳට උපදාලා කියනවා පැවිදි වෙනවා භාවනා කරන්න ගියා අභිනිෂ්ක්‍මණය කරා නමුත් මට කවදාකවත් නැතිව කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන ඔය ඉතින් වැල්වටාරමක් නෝ කියන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා. ඔය වචන තුන දැම්මට වෙච්ච සිද්ධිනේ කියන්නේ. මට මේ විදිහට පුදුම ආසාවල් ඇතුණා. මට එතකොට අදත් එක තරහ ඇතුණා. මට නිින්ද ගියා. රීමේක සාමාන්‍ය විවහාර කියන්නේ. ඒ ගමනන් මොහු කරන තේ මේ ව්‍යාපාද මේ මේ චේතෝ විමුක්තිය මොහු කරවීම පිණිස කරුණු පහක් තියෙනවා කියලා මට වැටහෙනවා කියලා බුදුරජාණන්සේ වෙන පැත්තකට අවධානය යොමු කළා. පළවෙනි කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍යතාව. ඒ මොන්නේ? චේතු විමුක්තිය කියන්නේ සමත පූර්වංග භාවනාවෙන් යන ගතිය. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ විපස්සනා පූර්වංගම යන ගතිය. ඉතින් සමත යානික විපස්සනා යානික දෙන්නට ලැබෙන විමුක්තිය ගමන් මාර්ගයේ මග ලකුණු හැටියට චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා සටහන් කරනවා. විමුක්ති වශයෙන් සමානයි. ඒක හරියට මේ සිරිපාද මළුවට ගියාම මස්කිලිය පැත්තෙන් ආපු කට්ටියයි රත්නපුර පැත්තෙන් ආපු කට්ටියයි දෙකම මළුවේදී සමානව තාවු පාරවල් හැටියට වන්දනානද වෙනස්නේ. අන්නේ ගතිය. ඉතින් එදින් සරෝජනසි ඉස්ලාම් පෙන්ලා දෙන්නේ මොනවත්ක්වත් නැතුව ධර්මයෙන් පෙන්ලා දෙනවා. ඔය අනිකුත් පහසුකම් ඕන තමයි තියෙනවා තමයි හොඳයි තමයි. මොකද වැදගත්ම දේ තමයි කල්යන විකාශය. ඉතින් එතනින්ම අර ඔබ ගත්ත තීන්දුවේ වැරද්දක් නැහැ. හොඳ දේ තේරුවා නමුත් වඩා හොඳ දේ පැත්තක දාලා. හොඳයි වටා හොඳයි දුන්නාට පස්සේ හොඳ දේ තේරුවාට දෝෂයක් නැහැනේ. නරකට නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එතන ගියාට පස්සේ වෙන එතන නරකට වැටෙන්න යනවා කියන්නේ. ඒතකොට ආපහු ඇවිල්ලා ප්‍රශ්න කරනකොට පේනවා හොඳ වඩා හොඳ දෙකෙන් පරිසරය සීත් කරන අසුරු තැන් තිබුණාට කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි අම්බ්‍රෙලා කවර එකක් වගේ හොඳ අරසාවක් දෙන්නේ. ඒ ඒක පෙන්ලා දෙනවා. පළවෙනියම තියෙන්නේ ඊගාට කියනවා සීලය. ආස්තුන් වහන්සේ කියද්දී සැරයක් කියද්දී දෙකක් කියද්දී ගහපා දෙනවයි කියලා කියන්නේ සීල කැඩීමක් නෙවෙයි. හැබැයි බයලජ්ජ නැතිකම. එතන ඉන්දිය සංවරයේ අනුමතේසු වජ්ජේසු බය දසා වෙනවා. අනුකුඩා වරදෙහි බය දක්නා සුළු ගතිය නැති වුණොත් මිනිස්සයා ඉබේම ඔලොමල වෙනවා. ඒ ඔලොමල වීම ටිකෙන් ටික වෙන්නේ. එතකොට කියලා ලොකු සන්තෝෂයක් ඇති වෙනවා අයියෝ බුදුහාමුදුරනොත් මට දෙකක් කතා කරන්න පුළුවන් කියලා. නමුත් ඒකෙන් හොඳක් වෙන්නේ නැහැ. තරගෙන් දිනුවට පෙරදිලක් වෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඒ මු르දු මෙලෙක් කියන්නේ හිතවාදී කල්යාණ මිත්‍රෙක් වාද කරන්න දෙන්නේ නැහැ. මොකද ඊළඟට ගන්න ඕන නම් කාබ ඒක ප්‍රශ්නයක් නැහැ. කර්මේ ක්‍රියාත්මක වෙනවානේ කර්මේ සහ කර්ම බලේ ලෝක න්‍යායය වැඩ යනවා. එහෙම නැත්නම් හේතුඵල ධර්මයේ ඒ නිසා කිසිසේත්ම සැලෙන්නේ. නමුත් ඒක අර ඒ කල්යාණ මිත්‍ර තේරුණාට ඔලොමල කෙනාට sannivedana කරගන්න විදියන්නේ නෑ ඉන්නේ ප්‍රසාද හැඟීමෙන් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා සංවේදනයේදී නිස්සද්ද වෙනවා. ඉතින් එතෙන්දී පේන්න තියෙනවා මේ සරුවචනාධිකේ තියෙන මහා කරුණාවට මහා ප්‍රඥාව එකතු වෙනවා. කරුණාවෙන් තියෙනවා නම් ඇත්තටම අත දාලා හරි නතර කරන්න ඕනේ. යටින් හදන තැන කබලේ ලිපට වැටෙන්නේ. ඒ මොන කරන්නේ අත කඩන පයින් හදනවා වෙලාව ප්‍රඥාවෙන් කරබන ඉන්නවා. ඒක සිද්ධියක් නෙවෙයිනේ. ඒක හීනෙන් එළි වෙන්නේ නෝ කරකලා ඉන්නේ නැතයි කියලා ඊට පස්සේ කියන නිසා සීලය පරිසම් කරගන්න. සීලය කියලා කියන්නේ සතුන් මරණ හොරකම් කරනවා කියන ශික්ෂාපද වීතික්‍රමණය නැත්නම් අපි කියන මේ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද වීතික්‍රමණය විතර නෙවෙයි සතර සංවර සීලයක් තියෙනවානේ. ඉන්දිය සංවරය, ආජීව පාරිශුද්ධිය, ප්‍රත්‍යවේක්ෂාව මේ ශිවපති ප්‍රත්‍යවේක්ෂාව සහ වත්පිළියෙත් කියන එකත් තියෙනවා. ඔව් තියෙන්නේ අර තුනත් එක හතරයි. ඒ හතරේදී මේ ආජීවයට වැඩනකොට ගිහියෙක් නම් තමයි දැනගන්න ඕනේ තමයි බඩ රස්සාව බඩ ගෝත්‍රය හොයන එක පුළුවන් තරම් ධාර්මික පැත්තට යන විදිහට වැඩ කරන්න. ඉතින් ගොඩ දෙනෙක් ඒක ඉතින් මේ කියනවා කරන්න බෑ මේ කාලේ මොකද හේතුව කොතනත් වගේ දූෂණ නරක වැඩ තියෙනවා කියලා. ඉතින් නමුත් පැහැදිලිව කෙනෙකුට පුළුවන් තමන් මේ මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රයෝජනෙයි සලකලා වැඩිපුර සුඛෝපභෝගී වෙන්න තෝ යෑමේ තමන්ගේ ජීවන රටාව හදාගන්න පුළුවන්. නමුත් මේ රට්ටු කරන තාලේ දේවල් අල්ලපු ගෙදර කරන තාලේ කරන්න ගියොත් ඉතින් අපි හොඳින් හරි ගන්න සල්ලි පෑන්න වෙනවා. ඉතින් ගියත් අන්න ඇත්තට ආජීව පාරිශුද්ධ සීලය හරියට බලපානවා. පැවිද්දට තියෙන වතපිළිවෙල. වතපිළිවෙත කිරීමේදී තමන් යම් කිසි විදියකට සාසනික ණයක් ගෙවීමක් කරනවා. ඒ දවසකට පැය ගන්න ඒ වතපිළිවෙත කරන්න ඕනේ. වත කවදාකවත් තමන්ගේ රුචි අනුවෙන එකක් නෙවෙයි පැමිණිදී ශාසනික වශයෙන් සලකලා කරන්න පුළුවන්. ප්‍රයෝජනෙ සලකලා නෙමෙයි කරන්නේ. ඒක අගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරන එකක්. ඉතින් ඒක මේ තර්ක මනසට ඉගන්දාටි මනස වලට තේරෙන්නේ නැහැ. හැමදාම බුදුහාමුදුරන්ටයි වතුර පූජා කරන්නේ කියලා. බොනොය යෝග අධ්‍යක්ීම පූජා කරන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ විතරක් බලා හිටියොත් බෑනට බුදුහාමුදුරුවෝ කවදාත් බන්නේ තනියෙන් තිබ්බත් එකයි පිටියල්ලෙන් තිබ්බත් එකයි බුදුහාමුදුරුවෝ මොකුත් කියන්නේ නැහැ. නමුත් ලොකු හාමුදුරුවෝ දැක්කොත් ගහනවා කොස්සේ. දුකීම දීපා බඳපන් කියලා. ඉතින් ඒක ලොකු අහමුදුත් එක තරහ වෙනවා. බුදුහාමර ෂෝක් කියලා කියනවා. ඉතින් සවත පිළිවෙත කරනකොට පේනවා මේ මිනිස්සයා සක්කච්ඡකාරී කියන ගුණය. සක්කච්ඡකාරී කියලා කියන්නේ ආදර ගෞරවේ නැමී සිට. එහෙම නැත්නම් සකස් කොට කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒක තමයි වැඩේ හැදී. ඒක තමයි අද අපේ පරිසරයෙන් අපේ සමාජයෙන් ගිලී යන්නේ. ඕනකට වැඩි ප්‍රයෝජන සලකලා කරන්න ගිය නිසා වැඩේ කරනට ආතහැටිය ගුණා බැඳා වගේ හැඩයක් නැහැ. ඉතින් ඒකට ලස්සනක් නැහැ. ඉතික වතපිලිවෙත බැලී කෙරෙනකොට හරීම නිහඬ ජීවිතයකට යන්න ඕන කලබලෙන් කවදාකවත් වතපිලිවෙතක් කරන්න. මේ හවල් වෙලා මේ වැඩ කරන්න ඕන කියලා තකමුකුට ගියොත් කවදාකවත් නෑ. එහෙත් මෙහෙන් කසලා බසලා දාලා යනවා. අන්තිමට අවස් දෙක තුනක් ඒක කරනකොට හොඳටම පේනවා ඒක අවුල් වෙලා කියලා. ඒ නිසා වතේදි තියෙන්නේ බොහෝම නැවතිල්ලේ දේව කාර්යයක් රාජ කාර්යයක් කරනවා වගේ මේ වතපිලිවෙත ඉතින් ආජීව පාරිශුද්ධියටම තමයි මම හිතන්නේ ඒක වැටෙන්නේ. ඉතින් එතනම ඉන්දිය සංවරය. ඉන්දිය සංවරය කියලා කියන්නේ සිල්පද කැඩෙන්න ඉස්සර වෙලා ඉන්ද්‍රයන්ගේ කිපියම සිද්ධ වෙනවා. ඒක පිළිබඳ සංවේදී නැත්තම් බයලජ්ජා දෙක කැඩෙනවා. බයලජ්ජා දෙක නැත්තම් ඊට පස්සේ මේ මනුස්සයාට මොන විදිහකින්වත් සත්‍ය සම්පජාඤ්ඤය පිළිගන්න බෑ. ඉතින් සත්‍ය සම්පජාඤ්ඤේ බයලජ්ජා ඉන්දිය සංවරය සහ සීලය. සත්‍ය සම්පජාඤ්ඤේ ඉඳලා පටන් ගන්න නේ. ඒක එතනෙමුත් පුළුවන්. සීලයට ඉඳලා සිල්වන්ත වෙච්ච කෙනා නිකන් වචනේට පන්සිල්පද සමාදන් වෙච්ච මිනිස්සයා හෝ ඒකට වග වෙනවනම් සදාචාරාත්මකව වග වෙනවනම් මගේ සිල්පද මම කඩන්නේ කියලා යාට තේරෙනවා මේ රාජධානිය වටකරන පිටින් ආරක්ෂක වැටක් ඕන. ඒ ආරක්ෂක වැට තමයි ඉන්දිය සංවරය කියන්නේ. ඉඳුරන් යම් ප්‍රමාණකී කරකවල තියාගන්න. ඉන්දිය සංවරය රකින්න බෑ ඊට පිටින් තියෙන්න ඕනේ ලැජ්ජ බයද. ඉස්සර තිබුණේ මේ මැද මිදුල මැද මිදුල වශයෙන් ගැමියෝ ගෙවල් හදාගෙන ඉන්නවා. ඊට පස්සේ හරක් ගාල, ඊට පස්සේ වට කරලා එළු ගාල, ඊට පස්සේ යහපැත්තේ කුකුළු. එතකොට සතෙක් පැන්නත් කුකුල කෑ ගන්න සද්දෙට ගොවියටත් ඇහැරෙනවා. එතකොට කුකුලෙක් අරගෙන ගියාට එළුව රැකෙනවා. හොන්දටම කඩාගත්තොත් කුකුලොත් කාලා කුකුලොත් දරන ගිහලා එළුවෙක් කඩාන ගියාට එතකොට හරක් කෑ ගන්න. ඉතින් එහෙම තමයි මිනිස්සු මේ පැරණි මැද මිදුල තියාගෙන රැකුනේ. හරක් වටේ දාගෙන හරක් කාල වටේට එළු ගාලා දාලා එළු ගාලා දාලා වටේ ඒක කඩලු තුනක් පැනගෙන කවුරුට එන්න ඕනේ මේ මැද මිදුලට එනවා. අනේ ඒ වගේ අපේ ඉන්දියා සංවරය කියන්නේ සීල නම් අපේ මේ බයලජ්‍ය දෙක නැත්නම් අපේ හික්මීම කියන්නේ සීල නම් සීල වට ඉන්දිය සංවර තියෙනවා ඉන්දිය සංවර වලට බයලජ්‍ය දෙක තියෙනවා ඊට වටෙන් සති සම්පජන්ණය තියෙනවා ඉතින් ඒක කොතනින් හරි කැඩුනොත් ඉතින් ඊට පස්සේ වෙන්නේ අර මැද මිදුලට අරසා නැහැ. ඉතින් ඒ වගේ මේ ටික දන්නේ දැන් විශේෂයෙන්ම බටහිර රටවල් වල මේ ඉන්දිය සංවරය කියන එක නෝන්ජල්කමක් වෙලා. බයලජ්ජාව කියන එක පසුගාමී සමාජයක ලකුණක් වෙලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කෙලින්ම සිල්පදත් හරියට පෙරලා ටෙස්ට් ටියුබ් එකෙන් මැල්ලා මේ මේ සිල්පද කියලා ගන්නවා. නමුත් ඒක අරසා වෙන්නේ නැති දන්නේ. සලකන්නේ නැහැ. ඉතින් ඒ නිසා විපස්සනා කොච්චර කරත් ඒක මුල් බහ ගන්න ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සම්ප්‍රදාන කුල බෞද්ධ රටක ඉපදීම අපිට ලාභයක්. නමුත් ඒක ඒක නිකන් පැකේජ් එක අපිට හම්බ වෙන්නේ නැහැ. දවසින් දවස දවසින් දවස සංවේදී වෙන්න වෙනවා. පරිසරයට තමන් ඉන්න සම්ප්‍රඥාචාරින් මහන්සියලාට පවතින විවස්ථාවට සංවේදී වෙනකොට මේ නිකම්ම අරසාවක් ඒක දෙවෙනියට තුන්වෙනි එක තමයි අපිච්ච කතා ආදී දස කතා වස්තු මෙතන හැබැයි ඒක මේ මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේකේ කියලා කවුරුත් එක්ක කතා කරන කතාවක් නැහැ. නමුත් හිත දොඩමළු වෙනවා තියෙනවනේ. හිත දොඩමළු වෙනකොට යන්නේ රාජ කතා, චෝර කතා ආදී දෙතිස් කතා වලටද නැත්නම් හිත මේ හිත පිට ගියත් සම්බන්ධ වෙන්නේ මොන જાති මාත්‍රකාවටද කියලා තමන්න දැනගන්න පුළුවන් පිළිසෙන් අයින් වුණාට ධනයා කෙරෙන් කුලයා කෙරෙන් වෙනුණාට හිතේ දොඩමළු භාවයෙන් බලන්න පුළුවන් මගේ මේ ගුණ කණ්ඩා කකා යන්න හදන කොයි පැත්තද. ආන්නේ විදිහට තව කණු දෙකක් තියෙනවා කිව්වා. ඒක ස්වාමීනාගේ මෙයාත්මේ මේ මොහොතේ යා තුනක්කාර වුණා සම්පජන්න වුණා එයාගේ කර්මයේ විපාකේ එයාට බලපෑවා. පෙරාත්මේ. ඉතින් ඇත්තටම මේක හොඳට පේන්නේ මේ කර්ම වේග ආසය අනුසය වංචනික ධර්ම ෂටගති මායාවගති පේන්නේ හොඳට හිත සමාධිමත්. හිත සමාධිගත වුණාට පස්සේ පිටින් එන අරමුණු නෑනේ. <clears throat> රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෑ. ඒකට හිත ඇතුලේ තියෙනවා ගොජ දාන්න විශේෂ අවස්ථාවක් වෙනවා. එතකොට තමයි හිතපු නැති විදියට රාග අරමුණු මතු කරන්න ඉඩ තියෙනවා යට වෙලා තිබුණා. ද්වේෂ අරමුණු මතු වෙන්න ඉඩ තියෙනවා යට වෙලා තිබුණා. මෝහයත් මතු වෙන්න ඉඩ තියෙනවා. නිවන ධර්ම එන්න ගන්නවා. ඉතින් ඒකට ඇත්තටම යෝගාවචරය අවංක, දක්ෂ, නියම ප්‍රතිපදාව යන කෙනාටත් යම් තැනකදී ඒ මත බලාපොරොත්තු වෙන්න බැරි රාග මතුවෙනවා. ද්වේෂ මතුවෙනවා, මෝහ මතුවෙනවා. ඉතින් එතකොට ඉන්නේ අනතුරුදායක තැන නම් බොහොම ඉක්මනට විචක්‍රමණයක් වෙන්න පුළුවන්. උල්ලංඝනයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර වැට වට කඩලු තියෙනවා. එයාට ඕනකමක් තිබුණා ශිල්පදයක් කඩන්න බෑ. හතෙක් මරන්න අවස්ථාවක් නෑ, හොරකමක් කරන්න අවස්ථාවක් නෑ, කාමීත්‍යාචාර කරන්න අවස්ථාවක් නෑ. කෙරෙන තැනක හිටියානම් ඕන වෙලාවක වෙන්න පුළුවන්. මොකද අර ඇතුලෙන් මතුවෙන කර්ම Java ආශයංශේ ධර්මය යෝගාවචරයට හිතා ගන්න බැරි විදිහට ඊට පස්සේ එවුවා අපි තුමු යම් ප්‍රමාණයක විදර්ශනා උපක්ලේශ වශයෙන් හඳුනාගෙන ගියයි කියලා ඊට පස්සේ ඔය මේ නවමහා විතක්ක නැත්නම් හයකාරෝ විතර්ක පහල කරනවා බොහෝම හොඳ වටිනා සත්පුරුෂ වචන කියලා සත්පුරුෂ වැඩ කියලා নানা ආකාර දේවල් හිත යෝජනා කරන්න පටන් ගන්නවා විවේකීව කල්පනා කරලා සතියෙන් ඉන්න වෙනුවට අනුන්ට උපස්ථාන කරනවා අනුන්ට අනුකම්පා කෙරෙන්න ඊට පස්සේ ලෙඩ නොවි ඉන්න බැනුන්නා ඉන්න ණයයන්ට උදව් කරන්න රටතර තියෙන තොරතුරු දැනගන්න ලාභ සත්කාර ලබන්න. ඔය හය අවස්ථාව අර ගන්නවා අර විවේක පරිසරය. ඉතින් ඊට පස්සේ ඉතන ඉතින් Taman ලාභ සත්කාරයක් ලැබුවා ඉතින් නරකක් යා ඉතින් දිනු වෙන එක. කමන්නේ. අනුරු උදව් කරන එක නරකක් යා. කරා කමන්නේ කියලා ඔය ඔක්කොම අර මේ විහිං දාගන්න කුණු මිත්‍රයා මිත්‍ර ප්‍රතිරූපකයා මිත්‍රෙක් වශයෙන් පේනවා ඒක කියලා තියෙනවා අර මහායාන පොත්වල හොරෙක් Tamange දරුවෙක් විදිහට සලකනවා ඒකල යාට උරුම ආරක්ෂා දුන්නට පස්සේ අර මනුස්සයා අහුවෙච්ච වෙලාවේ තේරුම කඩාගෙන යනවා මොකද යෝගාචර ජීවිතේ මේ මේ මේ වුණා වගේ සෝද පාළුවකට ලක්කන දෙතින්දී ඒ දස කතා කතාවේ හැටියට විතක්ක ਵਿਚාර දෙක ඇතුළට ගිහිලා ඒ යෝගාවචරය මේ සීලයෙන් සද්ධාවෙන් පැහැදිලි මානසික මේ වාතාවරණයෙන් තොරනම් ඔබ බොහොම කිට්ටු පිස්සු වැටෙන්න ඕන. සීලේ නැතුව භාවනා කරන්න ගියොත් කරකොල අතාරින්. ඒ වගේම සද්ධාවෙන් තොරව ඔතෙන් ගිහිල්ලා මම්මයි මේ ඔකරගත්තේ මේක මගේ කියන්න ගත්තොත් කරකොල අතාරින්. යම් මානසික අසහනයක් තියෙනවා විශේෂයෙන්ම හීනමාන අධිමාන වගේ දෙයක් ඒ වේගේ කරකවල දාන වේරම්බවාදී වගේ. ඉතින් ඒකට කොහොමදක් කරකවනවා? ඒක සෞඛ්‍ය සම්බන්ධ කීයක් කරත් කරකවනවා. ඒ කතා දෙකක් නැහැ. ඒ වගේම මේ සිල්වන්ත එකනත් ටිකක් කරකවනවා. සද්ධාවන්ත කෙනත් කරකවනවා. එයා දන්නවා මේ භාවනාව එකක් කියලා. මේ වගේ දුර්ලකම් දෙන එක නා සීමා නැතුව කඩාගෙන. ඉතින් ඒකට මේ භාවනා කළ පිස්සු වැටුණයි කියන අනම්මනම් කතා කරන. ඇත්තට මේක වෙන්නේ හොඳට පණ එපා කියලා භාවනා කරනයි. තවත් කරුණු දෙකක් තියෙනවා මොනවද මේ සීලයට පස්සේ නෑ. වීර්යයෙන් ත්‍රිලක්ෂණය. තවද මේ කියන්නේ මේ මහානතේම අකුසල් දහම් දුර්වලණු පිණිස කුසල් දහම් සියසතනි උපදවනු පිණිස සම්පූර්ණ කළ වීර්යයත් වේද කුසල් දහම් උත්සාහවත් වේද දැඩි වීර්යය ඇති වේද නොබාලු නොබාලු වැරැත්තේ වේද මේ කියන්නේ මේ මේ සතරවන ධර්මයේ නමු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. ඒතර ඇතර ධම්ම වායාමයේ පෙන්වන්නේ නමුත් අද මාර ඉස්සලා කියනවත් මතක් වුණේ සම්මා ආජීවයෙන් පස්සේ තමයි සම්මා වායාමයේ තියෙන අන්නෝ පුරුක අද සමාජයේ බොහෝම දුෂ්කර වෙලා තියෙනවා දුර්ලභ වෙලා තියෙනවා තමන්ගේ ජීවන රටාව හැම වෙලාවෙම අවදි මනසකට බලපාන හැටි ජීවන රටාව වැරදි නම් ඒ මනස ඉබේම පුස්කච්ච මනසක් ඇති කරනවා එතකොට එකපාරට වීර්යන එකපාරට බහැර යනවා ජීවන රටාවේ කියන්නේ බඩගෝස්තරී එවතුන් පැවතුන් ටික ඉන්දෙන් ඉන්ද සරල චාම් වෙනවනම් හිතන්නේ හිත වැටෙයි කියලා නෑ ඇත්තටම වෙන්නේ හිත පුදුම අවදි භාවයකට ඇවිල්ලා ධර්මයට අදාළ විදියට සදාචාරයට හරියන විදියට ආධ්‍යාත්මයට හරියන විදියට අවදි භාවයක් ගන්න අපතේ. ඒ අවදි භාවයේ වැටෙන්නේ අර ෂට මායාවී ගති නිසා මේ නොමනා ඉඳුරන් පිනවීම නොමනා බයලජ්‍ය නැතිකම් සිල්පද පිළිබඳ දුර්ලභ සලකන්නේ ගිහිල්ලා ආජීවය කඩාගත්තොත් ඒ මනසට ඉඳපු ගමන් දවස් දෙක තුන රැය දවල් භාවනා කරන්න හිතෙනවා. ඊට පස්සේ අතහැරියට පස්සේ මාස ගන්න කරන්නේ. අර ආජීවයේ නැත්තම් වායාමය වෑයම වැර වැර කියලා කියන්න බුණා අපිට. මේ ඒකට මේ බුදුන් පඬිස්වාංශ කියලා කියන්නේ බෝධිලිමික් කරනවා කියලා. දුර ගිහිල්ලා එළවන ගිහිල්ලා ආයෙ ටිකක් කොහොමද ඉන්නවා බෝධිලිමික්. ආයෙ ටිකක් කරලා ආයෙ දුර දුර ගිහිල්ලා ගොදුරක් ගොදුරක් ගන්න පිටරට ඉගෙන කට්ටියට කියන්නේ කැමලියන් ජෝකිස් කියලා. ඔක්කොම බෝධිදිම තමයි. එනවා කඩාගෙන ඉන්නේ අරන් ඇතුළට. මේ අද මොනේ පැය විචතරම් භාවනා කරනවා ඛණ්ඩ ඕනෙත් නැහැ බොණ්ඩ ඕනෙත් නැහැ උලේ ඉගෙන ගන්න පිළේ ඉගෙන ගන්න කමක් නැහැ. අනේ දවස් දෙකක් ගියාට පස්සේ මූ බඩත් තමාරු කරන ඔළුවත් අවශ්‍ය කරගෙන අරක නැහැ මේක නැහැ කියලා. ඉතින් ඊට පස්සේ හැම තැනම අවු. ඉතින් අර ගානකට ගෙනියන වැඩ පිළිවෙල ගෙනියනවා කියන එක ඒක ලේසි. ඒකට හේතුවම ඒ ආජීවයමයි. ඒ ආජීවය හැදෙන්න තමයි අවුරුදු 20ක් කියන්නේ තෙරුන් ආසේ කෙනෙක්. මොකද්ද කරන්න ඕනේ? මේ මහානගමේ මොකද්ද කරන්න ඕන කියලා තේරුම් ගන්න අවුරුදු 20ක් යනවාට බලන්න 10ක්වත් යන්න කියනවා ගෝලෙක් හදන්න. හරි ආසාවක් කෙනවා ජීවම සාමාන්‍යර කාලෙම ගෝලිය හදාගෙන වට කරගෙන ඉන්න හොඳයි ඇත්තට හොඳ තරුණ දේ තමයි. හැබැයි කිරුවට දරුවෙක් වදන්න ගෑණි පොඩි අරුව වැඩි වියටපත් වෙලා ටිකක් මොරයින් ඉබේ වැඩි වියපත් වෙච්ච ගමන් ළමයි කංචා මොකද වෙන්නේ? අම්මලත් කිරිබොන් දෙනවා, දරුවලත් කිරිබොන් දෙනවා අත්තම්මගේ. දැන් තියෙන්නේ ඒක. අවුරුදු 9 දී වැඩි වියපත් වෙන ඒ ගාම දරුවෙක් හම්බුනේ. ඉතින් ඒක උඩ බලතේ. එයාගේ අම්මට සිද්ධ වෙනවා දෙන්නටම ලොකු දුවටයි පොඩි දුවටයි වගේ සලකන්න. ඉතින් ඒ වගේ තමයි මේ වැඩේදී මුදුවට මේක මොරයි ඒ ඒ ඒ ඒ හරුපේ අපි 18 මාසේ කොස් කන්න පටන් ගත්තා. අඩු මාසේ අඩු මාසේ වී හොයන්න පටන් ගත්තා. දවස් 45 කුකුලෝ කන්න පටන් ගත්තා. බිත්තරේ පොඩ්ඩක් කලින් ගන්න විදිය නැත්නම් ඒකත් කලින් ගන්නවා. ක්ෂණික ඉන්දියාව හොයාගත්තා. ක්ෂණික පොල් කිරි හොයාගත්තා. මරණ ක්ෂණිකව සිද්ධ වෙනවා. අද තියෙන ඔක්කොම ක්ෂණිකයි. ඉතින් ඒ නිසා හැමදේම දඩස් දඩස් කරලා සිද්ධ වෙන්න පටන් ගන්නවා. හා සමහර තැන් වල නිවනක් තියෙනවා. දෙනවා ඒ කියන්නේ මීඩියා හවුසෝවා. දැන් දැන් ඒක ඕන තරම් ගන්න තියෙනවා මේ රුපියල් 200 300ට. නැත්නම් ගිහිල්ලා බණක් අහපම ක්ෂණික ක්‍රමයේ ඉල්ලන්නේ. බුදු වෙන්නත් පුළුවන්. ඈ? බුදු වෙන්නත් පුළුවන්. සෙනදාර සම්මා දැන් සෙනදාර වාඩිුනේ පස්සේ සමාධි ගැසෙනින් පස්සේ අර සමහරට ඒ රාගදේශ කුලිකාර එනවා කියලා. ඇත්තටම මේ එක පැත්තකින් අර සාමාන්‍ය සීලේ කැඩෙන්නේ නැති පරිසරයක ඉන්නවනම් ඒක එක පැත්තකින් ඒක වාසනාවක් වෙනවා මොකද මේ රාගය පිළිබඳව එහෙම නැත්නම් දේශය පිළිබඳව අඳුනගන්නේ දේශය තියෙන දෙකේ ඒ හින්දා මේ ඒකට සැලුම් නැත්තම් ඒක තුළින් තියෙන අර දුක් කන්දරාවල හොඳට අත්දැකගන්න පුළුවන් කියන්නේ එකක් එකක් රාගයේ ද්වේෂයේ මුලැමැදාග දකන්න පුළුවන් අනිත් එක රාගයේ ද්වේෂයේ විශේෂ ශක්ති ජනක ගතියක් තියෙනවා තීන මිද්දේට විරුද්ධව කරක් නිදිමත ගතිය එන්නේ රාගේ තියෙනවා ඒ වගේ ද්වේෂයේ තියෙන නිදිමත එන්නේ ඒ නිසා කාට හරි නිදිමත ගතිය නිතර නිතර කරදර කරනවා නම් පොඩ පොඩ ලුණු දෙක ටිකක් දාන්න වැඩි. ඒ ලුණු මිස් දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ධර්මයේ වෙනවා. ආ සමායෙන් අද බඩේ. සමාධියෙන් රාගය. ආ විපස්සනාවෙන් අවිද්‍යාවත් නැසනවා. අයන්නේ ප්‍රඥාව. රාගය නැසුවා කියන්නේ ද්වේෂයත් නැසුවා මෝහයත් නැසුවා. තුනම නැසෙන. ඒ නිසා තමයි විපස්සනාවට ඉස්සෙල්ලා සමාධිය පිහිටව ගන්න කියන්නේ නේද? විතර සමාධිය නැත්නම් මොනක්වත් කරන්න බෑ කියන්නේ. ගුණනගිල්ලක් ගන්න බෑනේ ඉස්සර ලෙවල් කරගන්න නේද? පොළව ලෙවල් කරගන්න නැත්නම් ෆවුන්ඩේෂන් එක ලෙවල් කරගන්න බෑ ගොඩනගිල්ල හදන්න ඉස්සෙල්ලා. ඒ ලෙවල් කරන්න නැතුව හදලා හරියන්නේ නැහැ. ලෙවල් එක තමයි සමාධිය කියලා කියන්නේ. මේ සමහරව ඊතන ඊතන ඊතන කැටි කැටි ලෙවල් කර කර යනවා. සමහර මුළු ඉඩමම ලැහැත්ති කරලා ලෙවල් කරලා පටන් ගන්න එකක් තියෙනවා. කොයි එකෙන් කෙරුවත් අපි මේ තට්ටු කොට නැගිල්ලක් තියෙනවා නම් එnde end end end ඉහළට යනකොට එනේන එක ලෙවල් කරගෙන යන්නත් පුළුවන්. නැත්නම් මුළු එකම ලෙවල් කරලා පටන් ගන්නත් පුළුවන්. ඒ මුළු එකම ලෙවල් කරලා පටන් ගන්න ක්‍රමය සමත යානික ක්‍රමය කියලා කියනවා. එතන එතන එනේන විදියට ලෙවල් එක අවශ්‍යමයි. ලෙවල් කරගෙන යන එක විපස්සනා යානික එහෙම නැත්නම් ක්ෂණික සමාධිය කියලා කියනවා. ඒ සමාධියක් නැත්නම් ඇති හැටිය පේන්නේ නැහැ කියන එක පෙන්වන්නේ දියකඩක රැලි නගිනවා නම් මූණේ ප්‍රകൃතිය පෙන්වන්නේ. දීකට සම්පූර්ණයෙන්ම තැම්පත් වුණාට පස්සේ ඉබිල බලනකොට පේනවා ඒ කියන එක එකගතාවය අනුව තමයි දියේ හරහා බලන්න පුළුවන් නේ ඡායාව පිළිඹු බලන්න පුළුවන් ඡායාව පිළිඹු නැත්තේ දැන් නම ඡායාව පිළිඹු කඩ වෙනවා මේ කඩ කඩ වෙනවා සමාධිය නැති වෙනකොට ඒ නිසා සමාධිය එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කරන්න බෑ සීනති කරන්න කරන්නත් පුළුවන් පොඩියව තියෙනවා ක්ෂණික සමාධිය වෙන්නේ එතකොට දැන් අර ලෝකල් ඇනස්තීසියා කියලා එකක් තියෙනවා. හොඩි ඔපරේෂන් එකක් කරන්න ගියාම එතෙන් විතරක් බේතක් ගාලා කරන්නේ. තත් ගලවනකට කරන්නේ. හිරිවට්ට. නෑ එතන හිරිවට්ට. මුලින්ම සීනති කරන එක තමයි සමත සමාධි ලෙඩ සම්පූර්ණයෙන්ම පැත්තකට දානවා අසන කරගන්නවා අසන කරන විතර ඇනස්තටිස් ડોක්ටර් ළඟ ඉඳද්දි අහනවා ෆස්ට් ග්‍රේඩ් ද සෙකන්ඩ් ග්‍රේඩ් ද third grade fourth grade fourth grade කරේ ගියා ඕනට වැඩි දුන්නොත් ඉන්ජෙක්ෂන් එක ඉවරයි. දැන් අපි ඔය ගෙම්බ කපනකොට කරන්නේ වෝඩ් ග්‍රේඩ් එක තමයි. ක්ලෝරෝෆෝම් ටිකක් මෙහෙමම තියෙනවා. යෝ බඩ පාලා ඔක්කොම කරනකොටත් දඟලලා එහෙම ආයෙ ක්ලෝරෝෆෝම් බදිනවා ආයෙ වෙනවා ඉතින් මැරිලම තමයි ඉවර නැහැ. බඩ පාලා කපනකොට හෘද වස්තු වැඩ දිගට. එතකොට තියෙන්නේ 100 නෑ. ක්ලෝරෝෆෝම් සල්පට. ඒ සමහරට ඔක්කොම ගහලා මෙහෙම තියෙන ඉඳි පණිනවා. බඩ පාලා කරද්දි පණිදී ආයෙ ක්ලෝරෝෆෝම් ටිකක් දානවා ඉතින්. එතකොට වෝඩ් ග්‍රේඩ් තමයි. එතකොට ඉවරයි. ඉතින් ඒක එක සමාධි මට්ටම් තියෙනවා. ඒක මේ ඇතුලේ දාන ඉන්ජෙක්ෂන් එක ඇඟට හොඳ නැහැ. ඒ සීනති කරන්න ගන්න එක හොඳ නැහැ. ඒක ඒ විසමන්තම තමයි යා මත් වෙන්නේ. ඉතින් ඒක මේ ඕනකට වැඩි ගත්තොත් මහරාන්තිකයි. නිසා ඔපරේෂන් එක ඉවර වෙනකන් ඇනස්තීසියා ડોක්ටර් ඉන්න ඕනේ. ඇනස්තටික් ළඟ ඉඳගෙන තමයි ඔපරේෂන් එක යන්නේ. එයා බලාගෙන ඉන්න මොනවද වුණොත් හදිසියක් වුණොත් දිගට යන්න උනොත් ඉන්ජෙක්ෂන් දෙන්න. ඉතින් ඒක නිසා ඒ කොහොම හරි ඒ භාවනා කරනකොට ඒන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා එකිනෙකාට Taman වශයෙන් වගුණාට අනිත් අන්‍යයන් වශයෙන් වග වෙන්නේ. ඉතින් ඒ නිසා උන් එකිනෙකාට පිටවන්න පුළුවන් විරුද්ධව. එතකොට හොඳට කාමච්ඡන්දේ හරි එහෙම නැත්නම් ව්‍යාපාද හරි ආපෙලාට තීන මිද්ද පොඩ්ඩක් දාලා සම්බර කරන්න පුළුවන්. තීන මිද්ද වැඩි වෙනකොට කාමච්ඡන්දේ දාලා සම්බර කරන්න පුළුවන්. හැබැයි ඒක එතකොට මරලා තියාගන්න. කාමච්ඡන්දේ විස මරලා තිබ්බොත් පාවිච්චි කරන්න. ව්‍යාපාදේ විස මරලා තිබුණොත් පාවිච්චි කරන්න පුළුවන්. විස මරන්නේ නැතුව තිබ්බොත් ඩිංගිත්ත ලුණු මිරිස් ගෑවුනා වගේ කඩාගෙන යනවා ඊට පස්සේ කන්ට්‍රෝල් කරන්න. එතකොට අන්තිමටම කියලා තියෙන්නේ මේ මේ මේ අපිච්ච කතා නෑ ත්‍රිලක්ෂණි. මේ කියන්නේ තවද මහානතම නිදොස් වූ නිර්වේද භාග්‍ය වූ දුක්ඛක්ෂය කරා මොනවට යන ස්කන්ධකේ උදේවය දෙක දෙක පිළිවිද සාමාන්‍යයෙන් නිකම් පංච ප්‍රධානියංග තියෙන්නේ. දැන් අපි කියවනකොට දැන් විවස්ථාව කිව්වේ යෝගාචර වික්‍රක් විසින් පංච ප්‍රධාන්‍යාංග ධනේවා සම්පූර්ණ කරන්න ඕන වගේ කල්යාණ මිත්‍රතා එතනින් ගියාම සීලය දස කතා වස්තු දැන් ඔය කියපේකම වීරිය සහ දෙබ්බේ මේ පහ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ Tamange ආශාව තිබුණාට මේක විචල්්‍ය සාධක රාශියක් මත දුවන වැඩක් ඔය විචල්්‍ය සාධක අඩු කරලා දෙන්නේ ਸਰවචනාංශي පුළුවන් තරම් කාට හරි තීරුම් අරගන්න පුළුවන් වෙන තීරුම් අරගෙන මේක එක කාරණාවක් මත කියලා හිතන්නේ. දැන් යෝගාවචරයේ කලබලලා කෑ ගහන එක කාරණාවකට. කෑම හොඳ නැහැ කියලා හෝ මధుරයක් කනවා කියලා හෝ එක කාරණාවක් දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඒක නැති තැන ගියාට එතන අනික් පහම නැත්තම් ගිහිල්ලා අමාරුවට නිකන් යනවා. ඒ නිසා ඒවා මේ විචල්්‍ය සාධක රාශියක් මතයි මේක තියෙන්නේ. ඒ නිසා ටිකක් හදිස්සිය වෙන්නේ නැතුව මේ වටපිට කාරණේ සලකා බලන්න කියන එකයි මේ කියන දෙන උපදේශය. ඉතින් අපි මෙල්බන් වලට අහම්බයන්ද මේ පැත්තේ අද කතා වැඩි හින්දා ඒ පැත්තෙම තියනවාද කියලා විවේචන හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශන අවසර සාමිනාංශ එක ප්‍රශ්නයක් තියෙනවා මේ පොදු ප්‍රශ්නයක් විදිහට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔව් කියන්නේ. ගරු ගරු සාමිනාංශ සිත සම්පත් වී සමාධිගත වී භාවනා කරමින් සිටින විට එකවරටම ගැක්ෂීමක් වී නිින්දෙන් ඇහැරුණා වැනි ස්වභාවයක් සමහර අවස්ථාවලදී දැනේ. මෙය නිින්දක් නොවන බව මගේ හැඟීමයි. මේ ඇතිවන්නේ කුමක් නිසාද විතරම සිදුවෙන බැවින් වළක්වා ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙනවා කරනවා මේ ඔබ සම්බන්ධව නිමල් මොකද හිතන්නේ දැන් මේක සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් එක වෙලාවකට නිදිමත ස්වභාවයෙන් කියලා මට හිතෙනවා මගේ අත්දැකීම නමුත් එකපු හැටියේ දැන් අර පොඩි ස්ප්ලිට් සෙකන්ඩ් එකකදී වගේ යන්තම් ගැස්සිලා වගේ ඇහැරෙන ගැටිතුත් තියෙනවා. ඔය දෙකම ගැන තමයි මේ අපේ පාඨක නෝන මහත්තුමෝ තාක්ෂණ ඉදිරිපත් කළේ තියෙන්නේ. අතන මේ දෙකෙන් මේ පළවෙනි එක අතහැරලාද ප්‍රශ්නේ නගන්නේ දෙකතමද කියන එකත් මේ විග්‍රහයට වැදගත් වෙනවා. ඒ කියන්නේ කෙලෙසනින්දක්ද නැත්නම් භාවනාමය ඩ්‍රයිවිං කරන තියෙන මේ මෙකැනිකල් ස්ලීප් කියලා එකක්. ඩ්‍රයිවිං කරනකම් එක පාට ගැස්සිලා ඔයද මෙකැනිකල් ස්ලිප් කියන එක. ඒකයි නිදිමතයි කියන එකයි. ඉතින් එතන මේ ප්‍රශ්නෙට මේ දෙකම අදාළද? එහෙම නැත්නම් මේ කෙලෙසනින් දතහැරලා මේ භාවනා පැත්ත විතර සාකච්ඡා කරොත් ඇති කියලා හිතන්නේ. දෙකම අදාළයි ස්වාමීන් වහන්සේ. නිදිමතයි මේ හිතපු හැටි සංකාර නිින්ද ගිහින් හැරෙනා වගේ ස්වභාවයයි දෙකම අදාළයි වහන්සේ දෙකටම උපදේශක් ලැබුණා නෑ මම හිතන්නේ ප්‍රශ්නේ වර්ණකලා තියෙන විදිහට වචනවල කියවෙන්න දෙවෙනි කොටස විතරයි. ඒකදී ඔය මේ නිදිමත ගතිය නෙමෙයි තියෙන්නේ. භාවනා ඉන්නකොට ඒක පාරට වගේ තමන් අවදි වෙලා ඒකේ තියෙන විශේෂ ලක්ෂණ තමයි අවදිලා වැටෙන්නේ අරමුණට. අවදිලා වැටෙන්නේ සතියට. ඉතින් එහෙම එකක් වෙනවනම් ඒක පේන තියෙන්නේ ඒක මේ පශ්චාත්තාප වෙන්නවත් කනකාට වෙන්නවත් කාරණාවක් නෙවෙයි. ඒක ඇත්තටම මේ ඊගාව මට්ටමට යන්න ඒ කියන්නේ අර අටුවාචාර්යින් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා පොඩි එකා නැගිටලා යන්තම් ඇවිදිනකොට එක පාට තක්කාල වැටෙන වැටිල්ලක් තියෙනවා. අඩියක් දෙකක් යනකොට වැටෙනවා. ඒ වැටිල්ලෙන් තමයි කොඳුයට පෙළ හයියන්නේ. ඉතින් ඊට පස්සේ ඌ එහෙම නතර වෙන්නේ ආය නැගිටලා ආය වෙන්නේ. ආය පියවරක් දාක් කියලා ආය වැටෙනවා. අන්න එහෙම වෙලා තමයි ආ බැලන්ස් එක තේරුම් අරගන්නේ මේ ඉඳගෙන ඉඳලා ගත්ත සමබර භාවය වනුගාලගත්ත සමබර භාවයේ කිලින් කරගෙන යෑමේදී මේ වැටෙන වැටිල්ල දැන් හැදෙන දරුවන්ට දෙන්නේ නැහැ. උන් අර එක එක වලින් වට කරලා දණු කඳවල් ගහගෙන එකකටවත් වැඩේ. ඉතින් කොන්ද පයින් නෑ ලොකු උනාට. ඔය සිදුවීමේ මෙන්න මෙහෙමත් වෙන අවස්ථා තියෙනවා. දැන් අපි හොඳට භාවනා කරගෙන ඉන්නවා අවදිමත්ව. නමුත් ඒ අවදිමත්ව ඉන්න අවස්ථාවේදී එක ෂණයකදී නිින්ද ගිහින් ගැසිලා හැරෙන අවස්ථාවක් තියෙනවා. ඒකෙදිත් කොහොම වෙනවා. තව එකක් තමයි සමාධිය නිසා එක පාරටම ධාතුවකින් තව ධාතුවකට මාරු වීම. විශේෂයෙන්ම වායෝ ධාතුවත් පඨවි ධාතුවත් එක්ක නැගුණොත් සැනිකව ඔය දේ වෙනවා. සාමාන්‍යයෙන් තත්ත්වයෙන් යාට මේ හැංගීම් දැනි දැනි තිබිලා ධාතු ස්වභාවයේ ඒ සමාධිය නිසා සැනිකව වෙනවා. ඒ වගේම අර නිින්දකින් ක්ෂණයෙන් නැගිටින එක කාටවත් හොයන්න බෑ නිින්ද කියලා. ඒ දෙකක් තියෙනවා. හැබැයි ඒවා නම් සිහිය පැවැත්වුවොත් එවැනි කම්පා නොවි ඒක නැතු වෙනවා පස්සේ. ඇත්තටම ඒක සිහියම කතාවක් තමයි. නමුත් ඔය කියන මෙතනදී සිහිය පිළිබඳව තේරුම් ගන්න වෙනවා සතිය සහ අඛණ්ඩ සතිය කියන වචන දෙකේ තේරුම. අපි සතිය පවත්වාගෙන යනකොට මොනම අරමුණක් හරි පදනම් කරගෙන අරමුණ ඒකාකාරව තියෙනවා නම් එnde end end end අර සතිය නිකන් බය ආදු වෙනවා, දිය ආරු වෙනවා. එකම අරමුණනේ. කරගෙන යනකොට මේ ඒක මහසිසඩෝ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා පිරිත් කියනකොට Taman පිරිත් දන්නේ නැත්නම් පොතක් බලන්න කියවනකොට බොහෝම ආශාවෙන් අර පිරිසත් එක්ක යන්න හරියට වරද්දක් නැතුව කියවනවා. ඊට පස්සේ දැන් පොත තියලා කියවන්නකො. කියවලා බලනකොට දැන් අර මතකේ නිතර අවශ්‍ය ගන්න ඕන නිසා මේ පිරිසත් එක්ක කියන්නේ යනවා. හොඳට කටපාඩම් වෙච්චාම අනික් කට්ටිය පිරිත් කියද්දි මෙයාට නිදි යනවා. ඒ බොහොම සිම්පල්. මොකද දැන් පොත බලන්න ඕනෙත් නෑ මතකෙන් කියන්නේ. ඉතින් අරගොල්ලක් කියලා කියන ගියාම එහෙමීට දන්නේ මොනවා නිදහස. ඒ වගේම බණක් අහනකොට ඇහෙන දේ අලුත් නම් ඉති ඉති අල්ලලා හිටිනවා. ආගෙන ඉනකොට ඒ කියන අහු මනමයි දෙවෙනි බණමයි කියලා විදිහට යම් විදිහකට ඒක පිළිබඳව දෙන්න රස අඩු වෙනවා වුණොත් එහෙම නිදහස. ඔව් ඒ කියන්නේ ඒකට තියෙන උනන්දුව නැති වෙනවා. ඒ උනන්දුව නැති වෙන්නේ කියලා නෙවෙයි. හැබැයි ආයක පාට නැගිටපු ගමන් හිත ගැස්සිලා ඒ බයලජ්ජාවක් ඇති කරලා ආයගෙන ට්‍රක් එකට දානවා. ඒක තමයි වෙන්නේ සතියෙමුත් එකම අරමුණක් දිගේ දිහා බලාන යනකොට එnde end end අරමුණ නීරස වෙනවා. අරමුණ මට දිගට ඉන්න පුළුවන් කරන විශ්වාසය පහළ වෙනවා. ඒ විශ්වාසය ඕනකට වැඩි අවදානම්. එදාට පස්සේ තෝ ඇන්දට හිතලා දැන් ගියත් යයි. අරමුණ සිව් වෙනවා ඒකාකාරී වෙනවා. ඉතින් එතකොට ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් සතිය බූස්ටර් ඩෝස් එකක් වගේ. සතිය ලොකු කරලා දෙන්න ඕනේ. සතිය වැඩි ප්‍රමාණයක් දෙන්න ඕනේ. එනත්තම් අඛණ්ඩ සතියට මේ මේ සුපතිත්‍ත්‍ය සතිය කියලා කියන්නේ ඒකට. සතිය සතිපට්ඨානයක් වඩපත් වෙන්නේ. හරි මේ බටපිට බල බල ඉඳලා බෑ. ඇහක් පිට ඇහක් තියාගෙන පතිස්සති කියන්නේ පතිස්සති. සුපතිත්‍ත්‍ය සති පතිස්සති. ඉන්නේ ඒකට මේ ඉංගියක් ඔය ඉන්නේ. ඒ කියන්නේ දැන් සතිය තියෙනවා. හැබැයි ඒ සතිය මේ වැඩේටමදි. මීට වැඩිය ඒ සතිය පෙළ ගස්සන්න ඕනේ, හැඩ ගස්සන්න ඕනේ, කප්පාදුක ධාරියට මට්ටම් කරලා දෙන්න ඕනේ. මේ මට්ටම නැත්තම් අර පුරුදු සතිය මදි ඒ ටික කරගෙන යන්න. ඒක මේ අතර ගොඩක් ඔය මේ මැෂින්ස් එන්ජින් හදනකොට ඒක සීත වෙනවා ෆස්ට් ගියර් එකේ ගිහලා සෙකන්ඩ් එකට දානවා සෙකන්ඩ් එකේ තර්ඩ් එකට දානවා වගේ එන්ජින් වලක් තියෙනවා. වරින් වර රිලේ කරලා දෙනවා. එන්නේ එන්නේ එන්නේ එනේ නේ නේක රිලේ කරලා දෙන්න මැෂින්ස් හදලා තියෙනවා. ඉහළට ඉහළට යනකොට වැඩි සූක්ෂම භාවයක් අවශ්‍ය නැහැ අපේ එකෙත් අපේ අන්තරෙත් ඒ වගේම තියෙනවා පටන් ගන්න ඔය ඉස්සලා සතිය ඇති ආවට ගියාට බල බල මුල පේනවා ආයෙත් අග පේනවා ආයෙ ඊගාවේකේ මැද පේනවා ප්‍රශ්නයක් නැහැ මේ කියන්නේ නූලක් දිගේ අල්ලගත්තාම දිගට ඇත ඇතගෙන යනවා වගේ දිගට පවතින සතියක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒක තේරෙනවා නම් මෙතන වෙනවා නම් කියන්නේ දැන් සිග්නල් එකක් එනවා දැන් පරණ පුදු සතිය මදි කියලා. ඉතින් ඒක නිසා කියනවා precise aiming and diligent effort හරියටම එල්ල කරගෙන යන් මේ අරමුණ රවුදටත් ෂූම එල්ලකරනද දල්වාගත් වීර්යකින් බලන්න. එතකොට Tamanට ඒ කඩා වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. කඩා වැටුණත් නැගිටපු ගමන් ආයෙවිල්ලා සතිය පිටලා කරගෙන යන්න කියලා. එහෙම නැත්නම් කියන හැමදාම රෑ නිින්දට යනකොට නිින්දට යන හැටි බලන්න කියලා. නිින්දට යනකොට යම් ප්‍රමාණයට අවධානය පුංචිලා පුංචිලා එක පාට නිදිට වැටෙනවා දැන්නේ. අන්න ඒ වගේ වැඩ පිළිලක් වෙනවා භාවනා හරියනකොට. සමාධි ලකුණක් ඒක. ඇතුළට එකතු වෙනකොට ඒ වගේ වෙනවා. එතකොට මේ සාමාන්‍ය සතියමයි. යා ඊට පස්සේ පතිත්‍ත්‍ිත සතිය, සුපතිත්‍ත්‍ිත සතිය, සතිපට්ඨානය ඒකට කියනවා පා කියන වචනය අටුවාචාරින් විස්තර කරනවා උක්කන් ටික්තා පග්ගන් පත්තිත්වා පත්තරිත්වා පවත්තති इति පාඨය. අරමුණ උකහා ගනිමින් දැඩි කොට ගනිමින් උගන්තිත්වා පග්ගන්තිත්වා අරමුණ හාත්පස ගනිමින් අක පත්තරිත්වා අරමුණු අරමුණම අල්ලා ගන්නා ස්වරූපෙන් සතිය දිනු වෙන්න ඕන කියලා ඒ සතිපට්ඨානේ තියෙන පයන්න විතරක් ප කියන උපසර්ගයේ විතරක් පද හතරකින් විස්තර කරනවා තව එකක් තියෙනවා අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. අඛණ්ඩ භාවය ඕනේ අරමුණට ඩිංගක් ගිහිල්ලා බෑ. අරමුණ හාත්පසින්ම බදා ගන්න සුළු ගතියක් තියෙන නැත්නම් අරමුණේ 11 ආකාරයෙන් බලන ගතියක් ඕනේ. මුලමදාග බලන ගතියක් ඕනේ. ආන්නේ විදිහට උක්කන් උක්කන්ඩිත්තා කියලා අරමුණ පැනලා අල්ල ගන්න ඕනේ. භග්ගන්ඩිත්තා හාත්පසින්ම අල්ල ගන්න ඕනේ. භත්තරිත්තා කියලා පැතිරලා යන්න ඕනේ. අඛණ්ඩ වෙන්න ඕනේ. එන්නේ විදිහ තමයි මේකට සිංහල පරිවර්තනයේ තියෙන ප්‍රකර්ෂ සතිය කියලා. ප්‍රකර්ෂ සතිය තාම ප්‍රකටයි සතිය. ඒ කියන්නේ මෙතන සතිය මේ සාමාන්‍යයෙන් කියන්න හොදට මගේ කාර්යයක් නැති වචන කියන්නේ සතිය වැඩි විපත් වෙනවා. සතිය දැන් ලිංගිකව පරිණත වෙනවා. සතිය වැඩි විපත් උන් නැත්තම් මේක අල්ලන්න. ටිකක් කෙල්ලෙක් ලොකු වෙනවා වගේ. කොල්ලෙක් තියෙනවනේ ලිංගික පරිණතිය කියලා එකක්. ඒ ලිංගික පරිණතිය ඉල්ලන වෙලාවට. එතකොට උන් අම්මා තාත්තගෙන් පොඩ්ඩක් වටපිට බලන වෙලාවක් එනවා. අම්මා තාත්තත් එක්ක ඉන්න ගියා වැඩේ හරියන්නේ නැහැ නේ. මොකද ශරීර රසායනික ශරීරය හැදිලානේ තියෙන්නේ. ඒක අම්මා තාත්තලා දැනගන්නවා ඉඳපු ගාමු කඩප්පුලිය යන ගතියක් ටිකක් හිටිනවා. අවුල් කරන්නේ නැතුව ආපහු ගෙදර ආවට පස්සේ හොදලා තියාගෙන ඉන්න එකයි ඉන්නේ. සනතේ දැන් ඔය ඒ ඔය ගැසිලා හැරෙන ගැතිය දැන් ඒක ඇත්තටම මොකෙන් කොට ඒක ඒකට ආන්නේ ගොඩක් පිට සිද්ධ වෙනවා දැන් එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ දැන් ඇත්තටම දැන් එහෙම ගැටලලා හැමනම් ඇත්තටම ඇවිල්ලා කමටන් ගන්නකොට අහනවා. මේක මෙහෙම ගැටලලා හැමනම් ඇයි කියන්නේ ඒ පරිසරයේම කමටන් දෙන ඥානාංශ උත්තර දෙනවා. හැබැයි දෙවෙනි සැරේ ගැටලලා හැරෙන්නේ ඇත්තටම අර ඒ කියන්නේ කවදා රෑ ගැටලලා හැරෙන්නේ අර සමහර අර හේතු නෙවෙයි. ඒතකොට අර උත්තරේ සංසන්දනය කරන්න ගියාට හරියයි. හැබැයි ගැටලලා හැරෙන පස්සේ ඇත්තටම අර අරමුණට හිත තියනවා නේද? ඒක හැරෙනකොට මේ අරමුණ හිත යනවා. අරමුණ හිත යනවා නම් ඇත්තටම මේක ප්‍රශ්නයක් නොකරගෙන අරමුණ දිගේ ගියොත් යනවා නම් ඇත්තටම Taman උත්තරේ එනවා. ඒ කියන්නේ මේ ඒකද කියනවා මේ අරමුණෙන් හිත පිට යන එක කියන්නේ අපි අරමුණ කියලා දීලා තියෙනවා සතිය පිටපන් කියලා තියෙනවා ඕඩර් එක දීලා තියෙනවා. ඒන් හිත පිට යන එක යම් තාකාරයකට හිතුවක්කාරකමක් නම් අභාග්‍ය සම්පන්න දෙයක් නම් බලාපොරොත්තු නැති දෙයක් නම්. ඒක පිළිබඳව වාද කරන්න දෙයක් නැහැ. නමුත් කොතන කියරි ඌටම හිතිලනේ දැන් ආපහු එන්නේ. ගැසිච්ච ගමන් එන්නේ අරමුණටනේ. අන්න ඒක අගේ කළ යුත්තක්. ඒ අගේ කළ යුත්ත නිසා කළ යුත්ත තමයි ආවට පස්සේ පශ්චාත්තාප නොවීම. සතිය ගැස්සিলা ආපහු අරමුණට ආවට පස්සේ වෙච්ච දේ ගැන කල්පනා කරනකොට මෙතන සතිය පවත්තගෙන යන්න. වෙන විදිහට ගණන් මේ ගැසෙන එක බාර ගන්න. බාරගත්තකම ඉවරයි. මේ බාර ගන්නේ එයා විසින්ම රැටි යටි නැගිටින පොඩි එකා නැගිටපු ගාම නිකන් ඉන්න ඌ ආයෙ ඇවිදිනවා. ඌට ඕඩිකොලම් බෝතලේ ගෙදර තියෙනවනේ පස්සේ පැතරවල ඔළුව වැදුනොත් විතරක් ඕඩිකොලම් ටිකක් ගන්නවා. නැත්නම් යන්න දෙන්න. මේ මේ නැගිටින්න හදන්න. ඉතින් ඒ නිසා මේ වැටි වැටි නැගිටින එක මේ ඉදිරි ගමනක් විදිහට සතිය කැඩීමක් නෙමෙයි වඩා හොඳ සතියකට යන්න හදන්නේ ආපු ගමන්ම පශ්චාත්තාපයට ඊට නොතබ යමක් නොවිච්ච තාලෙට අර මොදිගේ මෙනෙහි කරන් තරම් මේ දීමක් වෙනකොට ඒ එන්නේ සතිය හරහා නෙවෙයි විමර්ශන බුද්ධිය හරහා ගොඩ එන්නේ. එහෙම නැත්නම් වීර්ය හරහා ගොඩ එන්න පුළුවන්. ඔය කොච්චර වැටෙනවා මං අරින්නේ නැහැ. මම නැවත නැවත කරනවා කියලා වීර්ය හරහා ගොඩ එන්න පුළුවන්. දැන් සද්ධාවෙන් ගොඩ එන්න පුළුවන්. මේ තා යම්තා කාර්යනාංශ නමක් ගොඩ ගියා නම් ඕක හරහා ගියේ. ඉතින් ওই වෙලාවේදී මොන જાතිමත් ඒ ඒ ඒ යකාට ඒ දිල්ල දෙන්න ඒ ගැස්සෙන ගැසීල එනවා නිසා සද්ධාවෙන් යන්නත් පුළුවන්. සමාධියෙන් යන්නත් පුළුවන්. ඕන තැනකින් කොට එන්න පුළුවන්. නිසා දෙන උත්තරේ හැමතැනම ගැලපෙන්නේ නැහැ. ඔක්කොටම ගැලපෙන්නේත් නැහැ. නමුත් මේක භාවනාදී ඉතා වැදගත් බලාපොරොත්තු විය යුතු තැනක්. ඒ නිසා මේක නිින්දෙන් බෙන් කරගන්න පුළුවන්. අරගෙන මේක මේ භාවනාදී අනිවාර්යයෙන්ම ධාවනිකක් කියලා බාර ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙනවා. අපි කතා කරන්නේ ඔක්කොම ඇහෙනවද නැත්නම් මම කතා කරන්නේ ඔය විතරද ඇහෙන්නේ? ටිකක් පසුබිමේ පසු ඒ සද්දේ ටිකක් නැති ස්වාමීන් වහන්සේ. එන සද්දේ මදි. හොඳයි මම පුළුවන් තරම් බලන්නම් ගෝසකෙක් විදිහට වැඩ කරන්න. ඉතින් මං කීක ඇහිටේ ලයිට් කැපිච්ච වෙලාවේදී මේ ලයින් එක කැපිච්ච වෙලාවේදී සතිය ටිකක් වැඩි වියපත් වෙන්න ඕනේ. වැඩි වියපත් වෙන්නේ නැතුව ඔතනින් එහාට යන්න බෑ. ඒ නිසා මෙතෙන්දි ඉතින් කෙල්ල ලොකු වෙනවා. එතකොට කෙල්ල ගෙට ගන්න වෙනවනේ. ඒක එහෙම වුණ නැත්නම් ඒ කියන්නේ ලිංගික දෝෂයක්. ඒක කල වයසේ එනකොට එහෙම තමයි. ඒ වගේ මේ සතියේ මොනවාදෝ හැලහැපිලි වගේක් පෙන්වන්න පටන් අර ගන්නවා. ඒක වැරද්දක් නෙවෙයි. ඒක හිතුවක්කාරකමකුත් නෙවෙයි. ඒ ඒ කාලේ හැටි ඒ වයසේ වැරද්ද කියලා කියන්නේ. ආන්නේ වගේ තියෙන නිසා ඒකට ලෑස්තිලා යනවනම් මේ නැවත පැමිණියාම පැමිණිච්ච කෙනාට අඩදබර කරන්න නැතුව නිදහසට කරනු අහන්න නැතුව ඔබ කොච්චර පිට ගියද අඹ තනියම එන්න දන්නවනේ. ආ මම බාර ගන්න ලෑස්ති කියලා පමාදේ ස්න කම්පතිති සති බලං කියලා පමාට වැටුණා වුණාට ඒක පිළිබඳව කම්පා නොවීම අකම්පීය ගතිය ඒක යෝගාචරය පුරුදු කරගන්න. එහෙම නැත්නම් මේ තාප්පයක් උඩින් ඉඳගෙන භාවනා කරන්න කියන්නේ. එහෙනම් හැමෝටම තාප්ප උඩින් ඉඳ ගන්න වෙනවා. කමන්නේ නැහැ මේ. තාප්ප නැති ප්‍රශ්න තියෙනවද? නැත්නම් හිටගෙන භාවනා කරන්න කියන්නේ. නැත්නම් තාප්පයක් උඩින් ඉඳලා භාවනා කරන්න කියන්නේ. ධම්මරජ ජනරෝ භාවනා කරලා 24 කුටිය ඇල්ලයින් තමයි. එතන සරේ. ලොකු ගන්නේ කොටේ තියෙන ඉඩක අර ගැටි ඉඳගෙන බලන්න. විතරට ගැස්සෙනකොට වැටෙන වැටෙන ඇතුළටනේ ඊට පස්සේ ඉතින් ආයේ නඩු නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරකට බෑ මේ කොට ගන්න ඔය මේ ශරීරයයි මේ මේවයි තියෙන ප්‍රේමෙත් එක්කම යන්න බෑ. පුදන්න බලන්නේ අනිකයි. භාවනාවට ඇති වෙන මේ බලපෑම මොනවද සන්නසේගේ අනුවස මොකක්ද කුසලයේ? එහෙම පොදුවේ කියන්න බෑ. බෝධියක්කට භාවනා කරපුවාම හරියට මේකට ඔක්කොටම ආනිසංසම තියෙනවා කියලා නෑ. සමහරෙකුට ඒ ආකර්ෂණේ තියෙනවා. සමහරෙකුට නෑ. ඒ නිසා සප්පාය කරුණු සලසලා දෙනකොට භාවනාවට තමන්න කවදා හරි භාවනාවක් හරි ගිය පරිණි මතකයක් තියෙනවා නම් ඒ මතකේ දවසේදී භාවනාව හරිය කොයි තැනද කොයි දිශාවේද කොයි වෙලාවේද මොන ආහාරයෙන් පස්සේද මොන සක්මනේ පස්සේද කියලා බලලා ඒ ටික දෙන්න ඕන. ඔක්කොටම බෝගහක් ගියාට හරියන්නේ නැහැ. පැහැදිලිවම ඒක මේ බාහිරේ දෙයක්. නමුත් Tamange භාවනා ශක්තිය වැඩනොත් ඕන තැනකට ආකර්ෂණය ගන්න පුළුවන්. Taman හොඳට භාවනා කොයි එක ගියත් ඔය ඌව මේවා බල බල ඉන්නේ නැතුව Taman හොඳට කොඩි ගහයට ගියත් ගෙන්ද කම්පලවට ගියත් මමනේ භාවනා කරන්න ඕන ඕනකෙක් ඕන දැක්කපු දෙයක් කියලා යන තරමට එතෙන් බය එතකොට මානසිකත්වය හොඳට හදාගත්ත මනුස්සය කොහෙ ගියත් එයත් එක්ක මේ වයිබ්‍රේෂන් එක යනවා එහෙම හදාගත්තේ නැති කෙනාට ඉතින් පරිසර ඒව බලපානවා මොකද බෝකහේ ඒ කියන විදිහේ මේ ඔක්කොටම හරියන එකක් නැහැ හරියන කෙනා ඒක ඉතින් Taman තේරුම් ගන්න හොඳට සුද්ධ කරලා බෝ ගහ නාවලා කරලා ගත්තාම Taman ලොකු සද්ධාාවක් එනවා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් බෝධි වන්දනාවට භාවනා නොකරන කෙනෙකුට ඒ වගේ දෙයක් කරාම ළමෙන ළමයි හම්බ වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් රට යන්න පුළුවන් ෂෝක් දැන් ඔය කර්ණානිය පොත පූජා එකනේ කරන්නේ ලෙඩ හොඳ ඈ ලෙඩ හොඳ ලෙඩ හොඳ වෙනවා අන්න පටන් ගත්තා කියලා හොඳ බිස්නස් එකක් තියෙන විරිත් පැන්ටියක් හදා ගන්න නූල් ටිකක් හදා ගන්න ජප මන්ත්‍ර ටිකක් ඉගෙන ගන්න බෝධි පූජා ඒකට නම් ආයේ මොකුත් නැහැ ලංකාවේ තමයි ගොඩක් ඔය බෝධින්නාන්සේ ඉපුරුමට ගියාම හත්ත පහකට ගණන් ගන්නෑ බෝධින්නාන්සේ. එතනින් තායිලන්තෙත් නෑ. ලංකාව විතරයි ජයසිරිමා බෝධින්නාන්සේ වැඩ ඉන්න නිසා විශාල සංස්කෘතියක් අපිට තියෙනවා ඒ බෝධින්නාන්සෙත් ඒක. අරේ තියෙනවා පොයේ දවස් පසළොස්වක වෙසක් පසළොස්වක පොයේ දවසට වතුර වැක්කිරීමේ මංගල්‍යයක් තියෙනවා. ඔක්කොම ලයිල බෝධින්නාන්සේට එදාට විතරමයි බෝවටේ බෝගහවටේ සුද්ධ කරන්නේ නැත්නම් බෝගහ ගණන් ගන්න. පිට කිසි රටක නැහැ. ලංකාවේ සංස්කෘතියට ඒක සම්බන්ධ වෙලා තියෙනවා ජයසිරිමා බෝධින්නාන්සේ නිසා. ඉතින් ඒ නිසා ගොඩාක් දේවල් හදාන් තියෙනවා ඔය බුරුම සංස්කෘතිය ආපුවාම බැන්න එක දවස මොනවද මේ උඹලා කරන්නේ මේ දැකලා නැද්ද බුද්ධ ධර්ම වෙනදන් වල තියෙනවා මේක මේ බෝධින්නාථක නැන්දට ඔක්කොම දන්නේ ඇව්වා. මේ ලංකාව විතරයි ඒවා තියෙන්නේ. ඉතින් වගේ ඒවා අපේ සංස්කෘතියත් එක්ක ආවේනිකව ආපු දේවල් බෝධි පූජා කියන කතාව. මතචාචාමි හරිදර්ශනන්ති ඉන්න කාලේ තම හුඟක් මේ මැටි මතිලා හරිදර්ශනන්ති ඇත්තට මෙතන කරේ උපක්‍රමයක්. හරිදර්ශනන්ති බෝධි පූජා මාර්ගයේ මිනිස්සු දෙන්න හොඳ ධර්ම දේශන කරන කෙනෙක්. පානදුවේ. මේ ධර්මදේශනේ තමයි වැදගත් වෙන්නේ. නමුත් ඒ සම්නස කවදාවත් කිව්වේ නැහැ උඹලා ගෙන්නන්නේ මේකට කියලා. හැබැයි අදේශන අපස්තුනේ භාෂා ධර්මදේශනේ පැත්තේ. ඒක සම්පූර්ණයෙන් නැතරම තියලා අර කවි කියන ටිකයි ඒ ටික බෝධි පූජා ඉස්සරහට ආවා. ඉස්සරහට ආවෙත් අන්නර වගේ ලෞකික ආශාවල් කරනවා. ඒ බෝධි පූජා කරන්නේ යම් යම් මේ විදිහේ මේ නිවන නෙවෙයි. හරිදම් සාන්තිය බණ කිව්වේ නෑ නිවනට. හරිදම් සාන්තිය කිව්වේ මස් මාළු නොකන්ද. ඒ වගේ සදාචාරයට හැදුවේ. පදනම හැදුවා. ඊට පස්සේ බෝධි පූජාව ඉතුරුනා. මොකද මිනිස්සුන්ට ඕන කර තියෙන හාමුදුරුවෝ මොනවා කිව්වත් ඔය කියක් කර තමන්ගේ භව සම්පatti වඩා ගන්න තියෙන ක්‍රමයක් තියෙනවා නම් සායිව බාහිරි කමක් නැහැ. බුද්ධ ආගම අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒක හොඳයි. බුද්ධ සතුන් මරන හොරකම් කරන දේවද ඉලක් නෙමෙයිනේ. හොඳයි. නමුත් බුද්ධ ආගමට වඩා හොඳක් තියෙන නිසා වඩා හොඳ තියෙදි හොඳ කරනවා කියලා කියන්නේ අර්ථය. අර්ථය කියන්නේ මාර බලවේගය. දෙවෙනි මාර බලවේගයේ තණ්හාවට පස්සේ අර තියෙන නිසා තමයි හැම වෙලාවෙම කවුරු නැතත් ඊගාවට තියෙන හොඳ දේ පිළිබඳව ඇදෙන ගතිය ඒක ආජීවයෙන් ඉන්නේ ආජීවය තියෙනවා නම් ඒ වැර තියෙනවා නිතරම නිතරම බලනවා ඊගාවට යන්න තියෙනවා එහෙම නැත්නම් හොඟලාට පස්ස බලනවා නම් ඕන තරම් කන්නේ කියනවා වඩා හොඳ තේජ හොඳ වෙන එක බෝධි පූජාවල් පවත්වන්නේ කියලා හිතන්නේ ථේරවාදී සුදාගම් කියන නිසා කියලා හිතන්න පුළුවන් පැහැදිලිව ඒ කියන්නේ මහායාන බුද්ධහම පැහැදිලිව චෝදනා කරලා තියෙනවා විවේචනය කරලා තියෙනවා මේ මේ වගේ දේවල් නිසා සරුවචනාංශගේ නෛර්යානික ධර්මය බොඳ වෙලා ගියයි කියලා. හැබැයි මේ මේවායේ සංස්කෘතික ලක්ෂණ, ඒ කියන්නේ ඉතිහාසගත සංස්කෘතික ලක්ෂණ, ඉතින් අර සාසනය ඒකට කියන්නේ portable sanctity කියලා. portable sanctity කියලා කියන්නේ යම් කෙනෙකුට බුද්ධ ආගම වෙන තැනකට ගෙනියන්න ඕනේ නම් බුද්ධ ආගම කියලා ඉස්තහාර කරන්න පුළුවන් නම් බුද්ධ ආගමේ තියෙනවා ජීවත් වෙච්ච මිනිස්සෙක් හිතම නිසා බුදුන් කියලා ඒ මනුස්සයාගේ ධාතු වෙන කිසි ආගමක නැහැ මොකද ਸਰබලදාර දෙවියන් අතර ධාතු නැහැ. දෙකේ ਸਰබලදාර දෙවියන්ගේ බුදු උනේ භෝගාකට කියලා කතාවක් නිසා භෝගහට සලකන්න දෙයක් නැහැ හිතියේ නෑ එහෙම කෙනෙක්. ඊට පස්සේ තියෙනවා චේතිය. ඊට පස්සේ තියෙනවා පුස්කොළ පොතේ ලියපු බණ. එනිසා මම කරන portable sanctity කාට හරි ඕන නම් මේ තැනක් මම යනවා වෙන තැනකට නැත්නම් අපේ ගම අපේ ගෙදර කෙල්ලෙක් දෙනවා අබෞද්ධ පවුලේ ඒ කෙල්ල කියනවා ගියාම මේ මට බෑ මෙහෙ ඉන්න මට ඕනේ වරින් වර ආගම ආධාරිත මේ මිනිස්සු කියන මොනවද කරන්නේ මට බෝකලයක් හිටුණද මට බුදුහාමරගේ රූපයක් ගෙනත් තියන්න මට ධාතුන් වහන්සේ ටිකක් තියන්න එතකොට ඒක තමයි මේ මේ ලකුණු ඒ ලකුණු වල තියෙන ඉතිහාසය ඉතිහාසය කියන්නේ බුදුන් කියන මිනිස්සයා ලෝකේ ඉඳලා තියෙන කෙනෙක් අනිත් වගේ මේ මවාපෑමන්නේ අනිත් හැම එකෙම ඇයි හඳුනන්නේ මම වැඩ එතකොට මේ හිටපු නැති, දන්නේ නැති කෙනෙක් හිටියා කියලා හිතනවනේ හම්බ වෙන්නේ නැහැ. භෝගයක් හම්බ වෙන්නේ නැහැ. අපි නිව්ටන්, අයිසෙක් නිව්ටන්ගේ ආගම දානවා අපි ඇපල් ගහ දානවා. ඇපල් ගහන්නේ ඩෝන් ගාලා ගියක් වත්. ක්‍රිෂ්ණමූර්ති තුමා දාන්නේ මේ ධම්මදිව තියෙනවා මොකද්ද පැලයක් ෆික් ට්‍රී එකක්. එයාට ඒක යටේ වාඩිලා ඉඳද්දි මේ භාවනා කරගෙන ඉඳද්දි මිනිහක් ගෙනියනවා දැක්කා. ඒක බාහිරට දැක්කලු මේ පිටිපස්සේ යන මිනිස්සු ඉතින් එංගලන්තේ. අඳාගෙන අර මිනිහ පස්සේ අඳාන යනවා එයා දැක්කලු. අර මිනිහ පිටිපස්සේ යන මිනිස්සුගේ හිත සල්වල මගේ හිතේ දුකක් නැහැ. මට පේනවා මේ මිනිස්සු අඬන කාරණාව පේනවා. මගේ හිත සැලෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ මැරලා තියෙන මගේ කෙනෙක් නෙවෙයි. මගේ කෙනෙක් සරනවා නම් මේ මිනිස්සුන්ට බයින මොකද යකෝ අඬන්නේ නැත්තේ කියලා. මේ මම අඬනවා අඬ බියව කියලා. අඬන්න වැඩ නැහැ. ඉතින් මගේ නෙවෙයි. ඒකට මම කල්පනා මගේ අයියා බැලලා මම ඇඬුවා. ඒක ක්ලික් කරලා දෙන එකේ පේන දේලා තියෙනවා අපි මේ කොයි එකක් ඛණ්ඩ තමන්ගේ දිහට තමයි මේ මොකෙන් ඇඬුමින් හරි ප්‍රේමෙන් හරි සම්බන්ධ වෙන්නේ කියලා. ඒ ඒ ගහ දැනට වැඳලා අරසා කරලා තියන සෝවාන් වෙච්ච තැන. ඉතින් යා දාන මිනිස්සු ඒකට තාම කත් කරනවා. ඉතින් ඒකට වෙන මේ මනසට මේ මිනිහෙක් ඉඳලා තියෙන මනසට මෙහෙම දෙයක් වෙලා තියෙනවා සමාජ සිද්ධිය. ඉතින් ඒකට ඒක මිනිහෙකුට නිවේදනය කරන්න පුළුවන්. දැන් ඔය ඒබ්‍රහම් ගැන කතා කරන්න ගියාම යේසුස් වහන්සේ ගැන කතා කරන ඔය හැම තැනම හොයලා කියනවා ඔහොම තැන නැහැ. ඊනස හිටපු දැන් පසු මම කියලා පටලවා තේරුම් අරගන්න බෑ. බණ්ඩාරනායකගේ පංච ප්‍රතිපත්තිය බණ්ඩාරනායක මැරලා කොච්චර කාලයකට පස්සේ. ඉන්නකම් බණ්ඩාරට තිබුණාද පංච ප්‍රතිපත්තිය. පස්සේ මිනිස්සු අරගෙන හේතු කරගුවා බණ්ඩාවෝත් එහම ආයෙසරකේ මම ඉන්න කාලේ තිබුණ නැහැ කිව්වා. ඔය වගේ දෙල්ලමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කේස් එකේ මම දාඩියකට දාන මිනිහෙක් ඉඳලා තියෙනවා. ඒ මාෂා මෙතන වාඩි වෙලා ඉඳලා තියෙනවා. මේ වාඩිලා හිටන ගහ. ඒ ඒ හිට මනසගේ වාත්‍රේ. මේ හිට මනසගේ සිවුර. මේ හිට මනසගේ දත් ඇඳ. ඒක වෙන කිසි ආගමක හොයන්න බෑ. වෙන කිසිම ආගමක ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අලුවක් නැහැ. මොකද පසු කාලේම මවල්ලද ඒ අතින් පෙන්නනවා මේ සංකල්ප පත්තිරුව බෝධිඥාන්සේ ඉස්සර ඇත්තටම ওই සාංචි බුද්ධ විහාරේ මම බුදුගේ රූපේ නැහැ. භෝගහත් තමයි යන්නේ. භෝගහ කියලා කියන්නේ බුද්ධත්වේ නා සංකේතේ. ධම්මචක්කේ. භෝගයේ සංකේතේ. පස්සේ තමයි බුද්ධ රූපය ආවේ ඒක රෝමෙන් ගත්ත එක. රෝම ඉතිහාසයෙන් තමයි අවුරුදු 1000ක් ගියාට පස්සේ මේ මනුස්ස රූපය ඇඹීම රෝමයේ බොහොම ගරු කරලා තියෙන හෙළුවැලි රූපේ අපලෝගේ මේ මට මතක නෑ ගෑනු කෙනෙකුයි නෑ නෑ ඒ ඒ කට්ටියගේ රූපේ ඉතාමත්ම ලස්සනට ඇඹිල්ල ඉස්සල්ලාම රෝමෙන් ආවේ ඊට පස්සේ ඒක ආවා ඉන්දියාවට. මේ ලංකාව වෙනකොට කෙරුවේ මනුෂ්‍ය රූපයක් අඳලා බුදු රස්මාලාව දැමිල්ලෙන් බුදුහාමුදුරු මාක් කරනවා. ඔළුවට මෙතන අර මොකද්ද ඤෙය්‍ය මණ්ඩලය ඇඳලා ඒක බුදුන් ලක් කරනවා. ඒක නිකන් රූප ඇඳලා දඹදිව දඹුල්ල මේ නුවර යුගයේ බුදු කෙනෙක් ඇඳින යක්ෂ රූපයක් අඳිනවා. දඹුල්ලේ තියෙන රූප දිහා බලන යක්ෂ රූපය හැබැයි බුදු රස්මාලාව දැමුවා බුදුහාමුදුරුවෝ. නීති මණ්ඩලෙ තිබ්බම බුදුහාම මේ විදිහට ආව සංකේත වර්ගයක් තියෙනවා. නමුත් ඒකේ අර සැන්කිටි එකක් තියෙනවා. ඒ කියන්නේ පූජනීය වස්තුවක් තියෙනවා. මොකද බුදුරජාණන්සේ කියන මාසේ ජීවත් වෙච්ච කෙනෙක්. එතකොට මේ බුදු වෙච්ච ගහ අනිකාගම් වල ඒක නැති නිසා පෝටබල් සැන්කිටි කියලා දැන් හොයන්න පුළුවන් හරප්පා සංස්කෘතියේ ඇත්තටම හින්දු මේ මොහන් මොහන්දජාරෝ හරප්පා බෞද්ධ සංස්කෘතියක් නේ. නමුත් අන්තිමට අන්තිම කාලේ බෞද්ධ සංස්කෘතිය කියලා බාරගත්තට පස්සේ ඒක මැද චෛත්‍ය හැදුවා. දැන් හරප්ප සංස්කෘතිය සංස්කෘතිය පේන බෞද්ධ. එතනින් යාම සිල්ක් රෝඩ් එකේ බාමියේ බුද්ධ රූපය අඹලා තියෙන්නේ ඒ අවුරුදු 400 ඇතුළත බුද්ධ රූපය හැදිච්ච හැටි. එක එක ක්‍රමයකට හැදිච්ච හැටි සම්පූර්ණ තාම තියෙනවා. දැන් ওই තියෙන රූප නෙමෙයි ඒ ලලිත කලාව මොකක්වත් නැහැ. දැක්කන්නේ බාමියේ බුදු රූපේ නිකන් මුණු ගලේ කපලා තියෙන. ඒකේ පේන්න තියෙනවා මේ මේ කාලේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙනවා ඉන්දියාවේ ඉඳලා මේ පූජනීය වස්තු ගෙනියන්න. ඉතින් බුදුහාමුදුරු නියෝජනය කරන්නේ ධර්මයේ සංගය. එතකොට තමයි ඔය ගිය කැලිටිකෙන් තමයි අපි මේ ඉතිහාසය හොයන්නේ. ඒකෙදි වටිනවා. ඒවා ඒවා නිකන් ඇත්තටම මේ ආකියොලොජිකල් එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක වටිනාකමක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියලා මිනිස්සෙක් යම් කාලයක ජීවත් වෙලා තියෙනවා. ඒක නිසා ඒක නිකන් මේ ආරෝපණය කරපු දෙයක්වත් හෝ මනෝ විකාරයක්වත් හෝ හිතපු දෙයක් නෙමෙයි කියන්නේ සෝතිඥාන්සික වටනකමක් තියෙනවා. දැන් සරත් ඔය තේරවාදී කියන කතාවෙන් තේරෙන්නේ මට ඒක ආරයි. ඒක ඇත්තට මේ ඇත්තට මේ මට ඒ වෙලාව කියන්න තරම් අර පරිසරයක ඉන්නේ මේ ඩාය ඩාය සභාවේ දර්ශනීයලාවේ ඒගොල්ලෝ නියෝජනක් ආරයි මේ. ඒක හොඳ ප්‍රජාතන්ත්‍ර යෝජනාවක් මේ මට විමසමක් කරනවා. මම හරියටම දන්නේ නැත්නම් මොකද මේ කතාව කියලා. මට විමසමක් කරන්න යනවා. ඒක හරිය ලස්සන හොඳ බාහිර කළුවම හොඳ ලස්සන දෙක විග්‍රහ කරලා ඉන්නත් මට මම කතා කරන්න ගියේ නෑ වෙලාවෙ කොහොමද මෙහෙදිද මේක ගන්නවා මම මෙහෙම අතිමුසක් කරන්න යනවා මම මේ විදිහට මේ මේ මේක හොඳ විග්‍රහ කරා මට එකපාරට මට මට නිකන් මම කතා කරන්න ගියනම් මට මේක තේරවාදී ශාසනයේ තේරවාදී ශාසනයේ මේ ප්‍රජාතන්ත්‍ර ශාසනය මොකක්ද මේ වෙනස කියලා මට නිකන් හිතීමක් විතරක් අවශ්‍ය නැහැ. ඇත්තටම මේ මම දන්නේ නැහැ මොකක්ද කියලා. නමුත් මේ මම නම් දකින්නේ ඇත්තටම අර දැන් හොඳ උදාහරණයක් වුණා එදා මේ අපි විහාරේ වන්දනා කරන වෙලාවේ අපි එදා තිබුණ සූත්‍රයේ පළවෙනි සැරේ වරක් දෙවුවා පටන් ගන්නකොට දෙවෙනි සැරේට වරක් දෙවුවා තුන්වෙනි සැරේ වරක් දෙනකොට ස්වාමීන් වහන්සේ උඹලා දැන් තුන්වෙනි සැරේ පාඩම් දෙවුවා මුලින්ම පටන් ගියා දැන් කවුරුත් කටම පුස්නේ මතින් සම්දිගෙන අපි තාපෝ මුලින් මුලින් ගියා ඒ එතන යතන යටි මතින් විශ්ෙන්නේ ඔය මත විමසන කියන්නේ ප්‍රපංචකරණය කියලා කියන්නේ ප්‍රපංච කරනවා කියන එක කියන්නේ මේ නිකම් මොනවාක්වත් නැතුවට ඔය අවුස් අවුස් ඉන්නවා. ඒ නිසා ඒක තමයි සාරිපුත්‍ර ආමසෝ කියලා තියෙනවා ප්‍රපංච කළ යුතු නැති තැන ප්‍රපංච කරන්න ගියොත් ඉතින් භාවනාවක් නැහැ. අපිට තියෙන පුළුවන් තරම් ප්‍රපංච නතර කරන එකයි. ප්‍රපංච කියන එක අයින් කරන එක ප්‍රපංච කරන්න පටන් අරගත්තොත් ඉතින් ඒකට බේත් නැහැනේ. ඒ කියන්නේ පෑදීදියක් පේන්න බෑව අවුල් කරනවා. වර්ධියට පෑදීයට බොරදී දානවා. අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. ඉතින් එතකොට මේ තියෙන ගතිය. ඉතින් මේවා මේ ඇතර ප්‍රජාතන්ත්‍රවාදී ගතියක් වෙනුනට මේක ඉතින් පේන්න තියෙන්නේ mind your own business කියන එක දන්නේ නැහැ. අර නැති කට්ටිය අවශ්‍යගෙන කරගෙන යන ගතිය. මට මේ තක්කර කේලමන තියෙන තව වචනයක් කියලා. කේලම පිළිබඳව තියෙන තව වචනයක් ඔගේ තියෙන්නේ. හැබැයි මේක කඩාගෙන යන්න බෑ. මේක කඩාගෙන යන්න බෑ මොකද එතකොට ජනමතයට විරුද්ධ වෙනවා. ඒ ජනමතයට ප්‍රශ්න නැහැ. ඕන මට විමසන්න ඉති වෙන වැඩක් නැත්තම් ඒ කියන්නේ මම ඊයේ කොහොමද මං කිව්වා ඒක ඉංග්‍රීසියෙන් තමයි ධම්ම සාකච්ඡාවේදී අර නිකන් ඉන්න බා කොහොම කොහොම හරි ගාපල්ලා බම්පෙස්සන් කියලා තියෙන්නේ අර ත්‍රිදිශිලා එකක් නිකන් ඉන්න බෑ නම් කාටරි වලියක් කරනවා. ඉතින් ඒ සමාජෙ තියෙන එක විනෝදාංශයක්. ඒකට කියන්නේ ප්‍රතිසංශෝධනවාදී කියලා. වෙනම ලංකාවේ තියෙනවා වෙනම ප්‍රතිජාතියක් ඉන්නවා. එහෙම හිතන මොනවත්ක්ම කරන්න බෑ. කරන දෙයට මේක මෙහෙම කරුවොත් නරකද මේක මෙහෙම කරුවොත් නරකද දැන් අපි මම නම් කිව්වට පටලවනවා ජීවිපෙකින් කරන්න ඔච්චරම තමයි. හැබැයි උන් නිකන් කරගෙන හරි වෙන්නේ යන්න දෙන්නේ නැහැ. මේක සමබර කරලා හරි ගස්සලා ප්‍රතිසංශෝධනය අතින් ඩක්කලා උත්තර දෙනවා. හැබැයි ඌට දෙන්න ඕනේ බලය දීපු ගම නෑ එතන සම්පූර්ණ දීපක් කැම්බෙලිටිපක් කියන්නේ දැන් මම ඒක දායසයන් ඇතුලට කතා කරලා තියෙන්නේ සවනසේ දවස් කරලා නෑ යතර මයි මයි තුන් සැරයක් කොළඹ ආවා. අනුමත කරලා මම අහලා මෙන්න මේක තියෙන මං කයි මට විමසම හොඳයි. හැබැයි මං මගේ වැඩේට අත තියන්න ඉන්නවා. මගේ වැඩේ කරන ගමන් ඕනේ මත විමසමක් කරන්න. මං දන්නවා මත විමසන එන්නේ කොහෙන්ද බේස් එක කියලා. සාමාන්‍ය මගේ වචන ප්‍රපංච කරනවා. ප්‍රපංච කරන්නේ තේමස දුන්න තේමස හතු මරන කෙනෙක් වෙනවා. හොරකම් කරන කෙනෙක් වෙනවා. කාම මිත්‍යාචාරය කරන කෙනෙක් ඊට වැඩිය හොඳ නෙමෙයි මත විමසන. විද්‍යාර ජන මත විමසමක් කරුවා මතකද කලයේද ඈ ලාම්පු මොකද කරන්නේ ලාම්පු කලේ කොහොම කරුවත් ජීවත්වන්නේ. සංගය තියෙනවා. ඒ මතේ මතකේ මතේ නෝසෝ. අන්ති. ඈ කලේ අයිතිකාරයාගේ මේ චන්ද්‍රික කලේ නම් අකමැති. ලං පොරන් කැමති. කැමති නම් තමයි මම දරන්නේ. කොප්පේකට මහත්තයා චන්ද්‍රිත් දැම්මේ අනික් පැත්තේ. ඔව් කොප්පේකට මහත්තයා කියලා. ඔව් ඉල්ලපු අපේක්ෂකයාගේ. ඉතින් ඒ වගේ ඌ ඔක්කොම මේ මේවා තියෙනවා. ඉතින් අපි අතට මේකෙදි තියෙන්නේ ඌව වළක්වන්න හොඳ නැහැ. මොකද ප්‍රතිසංශෝධන වාදියා සමාජ ජීවිතයේ තුමනුසේ. හැබැයි ඒ කට්ටිය ප්‍රධාන පක්ෂේ වුණොත් මේක සම්පූර්ණ ඉතින් එයාට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් නිසා සරුවචනාංශය කියලා දුන්නේ රජුන්ගේ මතයට ගරු කරන්න ඕනේ. බහුජන මතයට ගරු කරන්න ඕනේ. ඒ මැදින් අවිරුද්ධ ප්‍රතිපදාවෙන් විපස්සනාව අරගෙන යන එකයි කියන එක නිකන් දී යටින් ගින්දර ගෙනියන වගේ වැඩක්. මොකද හැම කෙනාටම හිතනවා මේක යනකොට කොනහල බලන්න. වැට්ටුවොත් එයත් පරාදයි තමයි පරාදයි. හැමදේම වෙන මතක් තැනක් ඕනේ. නෑ තැනවත් නෙවෙයි. මේක මේට වැඩිය හොඳින් කරන්න බැරිද කියලා. හරියට තමන් බැඳපු ගෑණි හොඳයි අල්ලපු ගෙති ගෑණි ලස්සනයි. ඒ මිනිහා ඒ ගෑනට සලකන්නේ. ඉතින් මම සාඩියක් දුන්නාම මොකෝ? ඒ මනසට පොට්ටුවක් කරන් දුන්නාම කරාමු දෙයක් කරන් දුන්නා මොකද? දැන් තවත් වැඩි ලස්සන කරන් දුන්නා. එතන මොකද වෙන්නේ තමන් ගෙදර ගෑණි? ඉතින් මොකද හිතන්නේ? ඇත්ත කතා. තමන් ගෙදර ගෑනට වැඩි අල්ලපු ගෙති ගෑණි ලස්සනයි. ඒ මනසට හීනෙන් ප්‍රේම කරාට මෙතේ ලස්සන කරන්න ගත්තට මෙතන තමන්ගේ විවාහයටත් හොඳ ඉතින් අර අර ගෑනේ බඳු මිනිහටත් හොඳ නැහැ. නමුත් ඒක තේරෙන්නේ නැහැ මම සදා මම සෞන්දර්යාත්මකව බලන්නේ. ඇත්තටම මම ගන්න වැඩි ලස්සන තේ ගෑනට සාරියක් දුන්නා මොකෝ. මට වෙන්නේ ඔන්න වගේ දෙල්ලමක්. ඉතින් මං ගැන ඇත්තටම මේ මේ අහිංසක විනෝදේ කරගෙන ගියා. ඒ ඒ ඇත්තෝ ඒ ඇත්තන් හිින දැකපු දාවයි. ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි නැත්තම් අපි කෙනෙක්ගේ අදහස් කරන ඒ ඒ විපස්සනා කරන කෙනා දැනගෙන යන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කරපු දෙල්ලම. Hinduන් කියලා කියන්නේ ඔය පොඩි මිනිස්සු જાතියක් නෙවෙයි. ඒ මිනිස්සු ඉන්දැද්දි මේ විපස්සනාවක් ඇති කරලා ඒක පස්සේ සම්පූර්ණ කාබාසිනියම් කරලා දැම්මා. ධර්මෙම නැති කරා. එහෙව් තැනක බුදුරජාණන්සේ කරපු විප්ලවයත් එක්ක බලනවා අපි මේ ඇත්තම හදව කාපට් පාර කියන්නේ අපිට එච්චර ප්‍රශ්නයක් නැත්තේ නෑ. හැබැයි ඒකේ ලකුණු තියෙනවා. ඒ විරුද්ධවාදී අදහස් එහෙම නැත්නම් ප්‍රතිසංකාරදී අදහස් තියෙනකොට ගමන සාර්ථකයි. ගමන ස්වභාවිකයි. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද මේ ඒ ගමන අන්තභාගයි. වැටෙන්නේ කොයිද කියලා බලන්න. දෙලින දෙලින තිබුණාම මම විනාඩි 10කට විතර කලින් මේ සාකච්ඡා ඉවර කරගෙන මේගොල්ලෝ <coughs> කතා කරන එකක් නෑ ලයිව් ගිය නිසා මේ උත්සාහ කරන එකක් නෑ උත්සාහ කළොත් මතක් කරන්න විනාඩි 10කට විතර කලින් නැතර කරයි කියලා මේ මම යන්නේ අර පල්ලෙහා මේ රිට්‍රීට් එක දිවර වෙන්න නිසා ඉසිරියා මේ පොඩි පාටියක් කියලා තියෙනවා.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 මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තියා සාදු වන්දනා කරලා ඉමු ඊට පස්සේ සංඝ වන්දනාව කරමු साधु ਸਤਿ